සියලු දෙනාට තෙරුවන් සරණයි අපි අද මේ තුන්වෙනි දවසේ අවස්වතුවේ වෙන පිළිවෙල සතිವಾರය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි යොදාගත්ත කාලසටහන හැටියට වෙලාව යොදාගෙන තියෙන ධර්ම සාකච්ඡාවක් සඳහා ඉතින් සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා කියනවා. ඒක වඩා හොඳයි මොකද එතකොට මේ ප්‍රශ්නේ වාර්තා වීම සිද්ධ වෙනවා. එසේ නමුත් මම ඉතින් ස්වභාවයෙන් ආරාධනා කරනවා සාකච්ඡාව යන අතරවාරදී කාට හරි අදහස් ප්‍රකාශ කරන්න මාතෘකා ඉදිරිපත් කරන්න ප්‍රශ්න අහන්න තියෙනවා නම් සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න කොහොම නමුත් ලිඛිත ප්‍රශ්න වඩා අගය කරනවා මොකද එතකොට මට ප්‍රශ්න කියවන්න පුළුවන් නිසා. ඉතින් මම දැන් ලිඛිත ප්‍රශ්නේ ප්‍රශ්න ආරම්භ කරනවා. ගරුතර ස්වාමීන් වහන්සේ මහතර ශ්‍රී ඥානාරාම මහ ස්වාමීන් වහන්සේගේ සත්‍ය විසුද්ධි මාර්ගයේ පොතේ සඳහන් පරිදි එම අංගහත පිළිබඳ කෙටි විස්තරයක් කර දෙමින් කරුණාන් ඉල්ලා සිටිමි. ඉතින් මේ මොන අංගහතද කියලා පොත දන්නේ නැහැ. එම අංගහත කියන්නේ මොකක්ද එක්ක අඩුවන පිටු අංකයේ හෝ මාත්‍රිකාව හෝ ගෙඩිය සටහන් කරා නම් මට ඒක අත්ලක් වෙනවා. අංගහත කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. දෙක කටුකුරුන්ගේ ඥානසානසකේ දේශනාවල නිතර සඳහන් වන අනිදස්න විඥානයේ කුමක්දයි පැහැදිලි කර දී එම අවස්ථාව ලබාගත හැකි මාර්ගය ඔබ වහන්සේගේ අවබෝධයෙන් පැහැදිලි කර දෙනෙමින් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේකට ත්‍රාක් වශයෙන් කියන්න පුළුවන් මේ නිවන කියන එක රූප මාර්ගයෙන් වේදනා මාර්ගයෙන් සංඥා මාර්ගයෙන් සංස්කාර මාර්ගයෙන් විඥාන මාර්ගයෙන් කියන පහෙම විස්තර කරන්න පුළුවන් රූප වල විඥානය තමයි අවකාශය කියලා කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ කියන්නේ රූප ධර්මයන්ගේ ආස්තික ප්‍රඥප්තිය. ඒව නැති තැනට කියනවා නාස්තික ප්‍රඥප්තිය කියන අවකාශය කියලා. ඒ නිසා අපි යම් වෙලාවක පටවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන් පිළිබඳ හොඳ හැදෑරීමක් කරලා මේ අංශු නැත්තම් මේ අංශු කියන එක වැඩිම ශක්තිය. ඒ ශක්තිය අතරමැද තියෙනවා මේ දේවල් වෙන් කරන පරිචින්න අවකාශයක්. ඒ අවකාශයේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ නැති භාවය. ඉතින් මේ ඇති භාවය අවබෝධ කරලා ඉවර වුණාට පස්සේ තමයි නැති භාවය අවබෝධ කරගන්න පුළුවන් හිතක් අපිට පහළ වෙන්නේ. ඒ නිසා අපි කරන්නේ ඉස්සෙල්ලා මතුවෙන තාක්කල් මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු අවබෝධ කරලා කරලා පැත්තකට දාන්න. එතකොට ඉතුරුනවා මැද විස්තර කරන්න බැරි හරියක්. ඒක අහුවෙන්නේ අවකාශ ධාතුවට. ඒක රූපයන්ගේ නිවන වගේ. මේ අවකාශ ධාතුව අනිත්‍යයට ලක් වෙන්නේ නැහැ මොකද ඒකේ දෙයක් නැහැ කුණු වෙන්නේ. පටවියාපෝතේජ වල දෙයක් තියෙනවා ඒක පෙරලීටපත් වෙනවා. ඒක මේ විපරිණාමයටපත් වෙන එක දුක පිණිස හිටිනවා. ඒක අනාත්මයි. ඒ අතරමැද තියෙන පරිච්ඡින්න අවකාශයේ පරිණාමයටපත් වෙන දෙයක් නැති නිසා විපරිණාම ධර්මයක් නෙවෙයි ඒක තියෙන්නේ. ඒක කවදාකවත් මනසට දුකක් ඇති කරන්නේ නැහැ. ඒක කොහොමද අනාත්මයි. ඒක අවබෝධ කරගන්න බෑ ආස්තික ප්‍රඥාත් අවබෝධ කරගන්න නැතුව. ඒ නිසා අපි කරන්නේ මතුවෙන තාක් බටරි ආපෝ තේජෝ ආයෝ හදාගන්න. හදාලා හදාලා ඉවර වෙච්චාම ඉතුරු වෙනවා ગેප් එකක්. ඒ අවබෝධ කරගන්න බැරි හිස්තනක් ෆිසික්ස් වල කියනවා නම් මැටර් කියන එක අවබෝධ කරාට පස්සේ ඩාර්ක් එනර්ජි අවු වෙන පටන් ගන්නවා. මැටර් කියන එක 100 100ක්ම අවබෝධ කරාට පස්සේ ඩාර්ක් එනර්ජි අවු වෙනවා. ඩාර්ක් එනර්ජි 100 100ක් අවබෝධ කරාට පස්සේ නෑ ඩාර්ක් මැටර් එක අවු වෙනවා. ඒක අවබෝධ කරාට පස්සේ ඩාර්ක් එනර්ජි කියන එකක් අවු වෙනවා. ඉතින් මේකේ මැටර් එක ලෝකයේ තියෙන දේවල් වලින් 104කට වැඩි අඩුයි කියලා කියනවා. ඒ හතර අවබෝධ කෙරුවොත් ඩාර්ක් මැටර් කියලා එකක් අහුන එක 126ක් විතර නෝ ඔක්කොම විතර වෙන 170යි. තව 100ට 30යි. තව 170ක් තියෙන ඩාර්ක් එනර්ජිස් ඒ කවදාකවත් මීටරයකට අහු වෙන්නේ නැහැ. හිතා ගන්නත් බෑ. හිතා ගන්න පුළුවන් වෙන්නේ matter and dark matter කියන දෙකෙන් විස්තර වෙන්නේ 130 නම් උපකල්පනයක් කරන්න යනවා තුරු 70ක් තියෙනවා අපිට අහුවෙන්නේ නැති. ඒකට ඩාක් එනර්ජි කියලා කියනවා. ඒක නිවන තමයි. ඒක නෑ වෙනසකටපත් වෙන. ඒක දුකක් කවදාකවත් කාටවත් දෙන්නේ නෑ. ඒක අනාත්මයි. ඒතර වේදනාවල සැප දුක් දෙක අල්ලන්න පුළුවන්. නමුත් මැද තියෙන අදුක්කම සුඛ වේදනාව අහුවෙන්නේ නෑ. හැම වෙලාවෙම සැපේ ඉඳලා දුකට යන්නේ අදුක්කම සුඛේ හරහා. ඊට පස්සේ දුකේ ඉඳලා පව සැපේට යන්නේ අදුක්කම සුඛේ හරහා මේක අපිට හුවෙන්නේ නැහැ. කවදා හෝ සැප දුක් දෙක හොඳටම හපලා සූප්පු කරලා ඒක අයින් කරුවට පස්සේ එතන මැද බැක් බොක්ස් එකක් තියෙනවා. හුවෙන්නේ නැත්නම් ඒක තමයි අදුක්කම සුඛ වේදනාව. ඒක මධ්‍ය ප්‍රතිපදාවයි නිවනට මාර්ගයයි. එසම මතුවෙන තාක් සැප දුක් දෙක භාවනා මාර්ගයක් විදිහට සලකලා ප්‍රතිපත්තියක් විදිහට සලකලා මඟ අරින්න නැතුව අවබෝධ කළොත් අනිවාර්යයෙන් මේ දෙක ගිහිල්ලා අදුක්කම සුඛයට අපි تعلق කරනවා ඒක වචන වලට දාන්න බැරි එකක්. ඒ තුල තමයි නිවන් මාර්ගයේ තියෙන නිසා ලෞකික පැත්තෙන් බලනකොට සබදුක්තෙක් කියලා කියන සංසාරේ නම් නිවන් මාර්ගය හෝ නිවන වගේ පේන තියෙන අදුක්කම සුඛ වේදනාව මේක සමහර විටක අවේදිතයි කියලා කියනවා. විඳිය නොහැක්කක් කියලා කියනවා අවේදිත කියලා කියනවා ලෝකෝත්තර පැත්තට ගියාම නිවනට කියන අවේදිත සුඛයක් කියලා. ඒ කියන්නේ සැප දුක් වගේ කුචු කම ගතියක් නැහැ. සැප දුක් වගේ රූපණ ගතියක් නැහැ. සැප දුක් වගේ ඉද්දන ගතියක් නැහැ. දෙක මැද. ඒ කවදාකවත් තාර්කික මනසට අහුවෙන්නේ නැහැ. එනිසා අහුවෙන සැප දුක් දෙක මාස්ටර් කරනකොට මැද තියෙන එකට පැන ගන්න බැරුව අල්ලන්න පුළුවන් තත්ත්වයක් වෙනවා. ඒ නිසා ඒක නිකන් වේදනාවල නිවන වගේ. ඊට සංඥාවල තියෙනවා න සංඤ්ඤ සංඤී නෝපියා සංඤී න විසඤ්ඤ සංඤී න විභූත සංඤී ඒමන් සමේතස විභූති සූප රූපං තණ්හා නිදානානි පංච සංඛා කියලා. ඒක සංඥාවක් තියෙනවා භාවනා කරනට අහු වෙනවා. මේ සාමාන්‍ය තියෙන සංඥාවෙන් සංජී නෑ අපි. ඒ විසඤ්ඤ වෙලත් නෑ. අසඤ්ඤ තලෙත් නෙවෙයි. සංඥාවක් නැත්තේත් නෙවෙයි. ආන්න එහෙම තැනකට යනවා. ඒකත් නිකන් හරියට සංඥා මාර්ගයෙන් නිවන විස්තර කරන ක්‍රමයක්. ඒක ආනාපානෙ හොඳට සංසිඳනකොට අපි බය වෙන්නේ උන් ඕක තමයි. අපි කලබල වෙන්නේ ඕක දකින්නකොට. අසරණ වෙන්නේ නිින්දට වැටෙන්නේ මේ මතක නැති වුණා කියන්නේ එහෙම නැත්නම් පාළු ගතියක් දැනෙන්නේ. ඒ සංඥාට ඒ සංඥා තමයි නිවනට යන මාර්ගයේ හැම කෙනාම ඒකට බයයි. ඒක මඟහරින්න හදනවා ඒක නිසා අපි ප්‍රතිවත්තිය විශ්ින් අපිට පාර සපේනකොට අපේ විහිං අපි පිටපයි. ඒ නිසා සංඥාවෙත් තියෙනවා විස්තර කළ නොහැකි ඒත් අත්දැකිය හැකි භාවනා කරන යෝග්‍යයාට ප්‍රත්‍යක්ෂ කළ හැකි සංඥාවක් තියෙනවා. ඒ සංඥාව දෙන්න නමක් නෑ නමුත් අරකට නෙමෙයි මේකට නෙමෙයි මේකට නෙමෙයි මේකට නෙමෙයි කියන්නේ. නෙවෙයි කියන්නේ මොකටද? සාමාන්‍ය සංඥාවේ සංඥාවක් නෙවෙයි. ලෝකේ දන්න විසඤ්ඤ භාවිකොත් නෙවෙයි. අසඤ්ඤතලයකොත් නෙවෙයි. සංඥාව නැත්තේත් නෙවෙයි. මෙන්න මේව තමයි බුදුහාමුදුර අපිට නොකිය හැක්ක නිර්වචනීය දේ පෙන්වලා දෙනවා. ඒක සංස්කාරවල තියෙනවා කාය සංස්කාර සමතේ, වචී සංස්කාර සමතේ, චිත්ත සංස්කාර සමතේ. ඒ සංස්කාර සියල්ල සමතේටපත් වෙච්චාම ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංකාර සමතෝ. සබ්බෝපති පටිනි සග්ගෝ තන්නක්කෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඉතින් අපිට අඩු ගානේ ආනාපාන කරනකොට ආස්වාස් වසල් සංසිද්ධීමේදී ඇති වෙන කාය සංස්කාර සංසිඳන කොටත් හීන දාඩිය දාන. එතකොටත් නිකන් තනි වුණා වගේ දැනෙන. එතකොටත් අපි බය වෙනවා. ඒක නිසා අපිට කාය සංස්කාර සමතේවත් මතුවෙනකොට සාතර වෙන්න බැරි නම් ඒකකට හරි අමාරු වෙයි චිත්ත සංකාර සමතය අල්ලන්න. හැබැයි කාය සංස්කාර සමතය අල්ලලා යොමු කරලා පෙන්වන්න පුළුවන් එකක්. ඒ නිසා කාය සංස්කාර සමතයට හොඳට වශී කරගත්තොත් ඒ පාරමිතිය යනකොට වචී සංඛාර මනෝ සංඛාර ගෙවා දමනකොට සබ්බ සංඛාර සමත කියලා එකක් එනවා මේක මොනවත් නෙවෙයි චේතනා නැති තැන. මානසිකාරයක් නැති තැන. විතර්කයක් නැති තැන. ඉතින් ඉතින් නේද මම යක් නැතිනවා කියා ගන්නත් බැරි වෙනවා වචන තේරෙන්නේ නැහැ මේ ව්‍යාකරණයට අහු වෙන්නේ නැහැ සංනිවේදනය කරන්න බැරි තරම්. ඒ නිසා සංස්කාර වලින් නිවන විස්තර කරන්න එහෙමයි. විඥානයේ තියෙනවා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානේ, අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානේ සහ අනිදස්සන විඥානේ කියලා මට්ටම් තුනක්. සාමාන්‍ය කාම ලෝකේ පවතින ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානේ ඇහැට රූප බලනවා, කනට ශබ්ද, නාසයට ගඳ, දිව රස පහස මුළු ලෝකේ තියෙන ඔක්කොම විෂයන් තියෙන ඕනෝකේ. ඉන්ද්‍රිය ගෝතර ලෝකායත විෂයන් තියෙන්නේ ඔය ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානේ. නමුත් අර නැවත නැවතත් මම මෙනෙහි කරනවා මතක් කරනවා ආනාපානේ සංසිඳනකොට සංසිඳනකොට ඉන්ද්‍රියන්ගෙන් වෙන්විච්ච inner peace කියලා ඇතුළත විඥානයක් අපිට අහුවෙනවා රූප පිළිබඳව වේදනා සංඥා සංඛාර නැ රූප ශබ්ද ගන්ධ රස ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් විනිර්මුත් වූ සැපදායක තන ඒක හොඳට බයලවන්නේ නැතුව සැකයිලවන්නේ නැතුව නීරස කරගන්න නැතුව මේක හොඳට විචක්ෂණ බුද්ධියෙන් බැලුවොත් ඒ අත්දැකීම අපි ලබන්නේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයින් නෙවෙයි. ඒ විනිවිද වූ රූපෙන් සද්දෙන් ගන්ධයෙන් රසයෙන් පහසුමුත් නෙවෙයි. හැබැයි නෑ කියන බැරි අත්දැකීමක් තියෙනවා. මේක එක විදියට කියන්න පුළුවන් අනින්ද්‍රිය ප්‍රතිපද විඥානය කියලා. ඉන්ද්‍රිය හා ප්‍රතිපද නෑ රූප සද්ද ගන්ධවල බැඳලා නෑ. නමුත් මේකට හරි බයයි කට්ටිය. මේකට හරියට දොස් මේ හනදර කරනවා. මේක එනකොට අයියෙන් හුස්ම ගන්නවා. මේ කෙනකොට ඇද්ද ගැරලා බලනවා. මේ කෙනකොට නිින්දට වැටෙනවා. අන්න එහෙම නැතුව හිටියොත් විඥානේ අතරමැදි අවස්ථාවක් තේරුම් ගන්න පුළුවන්. මේක නිකන් විඥානේ gedera ගියා වගේ තමයි. Tamange හිතමු නැවත gedera ගියා. රූප සද්ද ගන්ධ බලනවා කියලා කියන්නේ ඉන්නත් නන්නත්තර. අනිවාර්යයෙන්ම පිට. ඉතින් අපි අවුරුදු 100ක් ජීවත් වුණත් භවනා නොකළොත් ජීවත් වෙන්නේ නන්නත්තර රිත්ති විඥානේ තමයි. ඒකේ විකාර වලට තමයි මේ විශේෂ කියලා කියන්නේ. අපි ශිල්ප කියලා කියන්නේ. ධනම කියලා කියන්නේ. ඒක ඇති වෙන විකාර, ඒක ඇති වෙන වමනේ. ඒක ඇති වෙන මේ එළියට දාන සැර වලට තමයි ලෝක දාන කියලා කියන්නේ. බුදුරජාණන් කිව්වා ඒක නරක නෑ. ඔක්කොටම තියෙන පිස්සුවෙන් හින්දා ඒ පිස්සුව හොඳයි. නමුත් ඒක අයින් කළේවලා විඥානේ ඇතුළට හැරෙනකොට ඒක තේරෙන්නේ දැනුමින් පරිබාහිර අනන්‍යතාවෙන් පරිබාහිර වචනෙත් නගා ගන්න බැරි අසරණ සරණ අසරණ තත්ත්වය. මේක අගය කරන්න නම් ඉතින් සාසනයක වැඩ කරනවා. ප්‍රතිපදාවක ඉන්නවා. සීලක ඉන්නවා. සද්ධාවක් තියෙනවා. නමුත් මේ නෙමෙයි නිවන. මේ කියන අනිදසන මට්ටමේ කියන විඥානය වුණත් මේ අනිදසන නෙමෙයි කම. අනිද්‍ය ප්‍රතිපද කියන එක වුණත් දෙන්නෙකු තුන්ගේ සමානතාව බලන්න පුළුවන්. මේකත් දුරට මාස්ටර් කරලා මේකටත් යට ඊටත් වැඩි ගැඹුරු මට්ටමකට ගියාට පස්සේ non manifested consciousness කියලා විඥානය විසින් තිබුණට නොතිබුණා වගේ තත්ත්වයකට එනවා. ඒක කියන්නේ මේ ගඟක් ගලහගෙන යනකොට අපි ගඟට නමක් දාන්න මේක මහ වැඩි මේක කැළවි මේක වලවි මේක නැත්තම් මේ ගංගා නංගන මොකක් හරි කියන. නමුත් ඒ ගඟේ තියෙන වතුර මුහුදට ගියාට පස්සේ ඒ ගඟේ අනන්‍යතාවය මුහුදට ගියේ. ඒකට අපි කියන ඕෂනික් කියලා. සිලිලාරි කියලා කියනවා. සිල්ලාරේ පය උනාට බත් උනාට පස්සේ ඉතල ගංග නැතුව නෙමෙයි නමුත් අනන්‍යතාවය නැතුව. කන්දේ මොදට තියෙන්නේ. ඒ වගේ මේ අපි පෞද්ගලිකව මම මාගේ ලියාගත් ඩෙන්ටිටි එකයි මම සක්කාය හිතේගත්ත විඥානේ පොදු විඥානෙට දීලා. ඒකට මම එක්ල තියෙනවා. හැබැයි දේවල් තියෙනවා. නමුත්තර ඉන්නන් ඇතුලේ පිට කියන මරියාදාව කරලා. බවුන්ඩරි කරලා. කනවසේ සංසාරේ පුරාට මම යන මේ කියන්නේ ජීවත් වෙච්ච මිනිස්සයාට මලා වගේ තමයි. ධර්මා වගේ බයක් ඇති වෙනවා මොකද Tamange පොඩි ලිහිලා. ඒ වෙන විඥානේ ඒ නිදර්ශනය කරන්නේ නැති අනන්‍යතාවයක් පෙන්වන්න බැරි අර මූදර ජීවිත ගඟට වගේ ඒ විඥානේට අනිදස විඥාන කියන එක තමයි බුදුසසුනේ පාවිච්චි කරලා කිසි විදිහකින් පෙන්වන්න බෑ මේක කියලා. නිදර්ශනය කරන්න බෑ පින් පොයින්ට් කරන්න බෑ. ඥානන්ද සංසේකර දුන්නේ මේ තවත් වතුරට සම්බන්ධ උපමාවක්. වතුරේ දියසුලියක් තියෙනකොට අපිට දියසුලිය පෙන්වන්න පුළුවන්. මෙතන දියසුලිය කියලා. දියසුලිය වේගය අඩු වෙලා වතුරට දිය වුණාට පස්සේ මොකක්ද තිබුණෙත් නෑ, දැනුත් නෑ. ඊට පස්සේ අතන කියන්න බෑ, ලොකෝයි කියන්න බෑ, පුංචි කියන්න බෑ, මොකක් කියන්න බෑ. ඒ වගේ දියසුලිය වතුරට දිය වෙනවා. ලුණු කැටයක් මුදට දාගාම ලුණු කැටේ මුදට දිය වෙනවා. අන්නේ විඥානයේ කොටු වෙන තාක්කල් පු탁 ජනයි කියන. සීමාවක් තියෙන තාක්කල් පු탁 වෙන. ඒකට ඒකට ඉතිහාසයක් තියෙනවා. කාලයක් වැටෙනවා, දේශයක් වැටෙනවා. විඥානයේ දියුණුවට පස්සේ ඒක කාලයක් හා දේශයක් කියන ඩයිමෙන්ෂන් ස්පේස් ඩයිමෙන්ෂන් නැති වෙලා කියන පස්සේ නඩත්තු කරන දෙයක් නැහැ. ඉතින් ඒකට බුදු ආන්දෝ නිවන කියලා කියනවා. නිසා විදර්ශන විඥානයේ හරි අමාරුයි. සාපේක්ෂක නැතුව විස්තර කරන්න. මම දැන් පැහැදිලිව සාපේක්ෂක විස්තර කරා මේක බොහෝම තෙමෙන විග්‍රහ විවේචනයක් වෙනවා. වෙන විශාල පුළුල් විෂයක් පොඩි වචන ගන්නට දානවා කියන එක ලේසි නෑ. නමුත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහේම අපිට තර්ක මනසට එහෙම නැත්නම් අන්වේඥානට අල්ලන්න පුළුවන් නිවනටමපත් නොවිච්ච අතරමැදි අවස්ථා අපේ ජීවිතේට තේරුම් ගන්න පුළුවන් මට්ටමේ තියෙන විශේෂයෙන්ම යෝගාවචරය දන්නවා. නමුත් කිසිම කෙනෙක් දන්නේ නැහැ මේක මධ්‍යම ප්‍රතිපදාව කියලා. මේකට බය නැතුව මොන දෙන එකට වීර්ය අවශ්‍ය කරන්නේ කියලා. මම දැන් ඉන්නේ සෑහෙන්න මෙතෙන්ට ඇවිල්ලා කියලා දන්නේ නැහැ. එන්නකොට බය වෙලා ඒකට අකුල් හැරෙනවා. එන්නකොට බය වෙලා ඒක නැති කරන්න උත්සාහ කරනවා. ආයෙත් මොකද මේ මමයා දෙන ලනු කරා. මමයා ඒකට පුරුහාන්තර ෂට මායාවේ ගති වලින් අර නැති වෙනවා කියලා කියන්නේ මහා භයානක දෙයක්, මහා විනාශයක්, මහා අසරණ ගතියක් කියලා විජාට හයියෙන් හුස්ම ගන්න. දැන් ඇඳේ ගැටලා බලන්න. නැත්නම් අත කාලා බලනවා කැලි ටික සෙට් එක පාඩි වෙච්ච විදිහටම තියෙනවද කියලා. ඉතින් මේ කටයුතු කොච්චර කරන්න වේද කියලා හිතනවා හරි පාරට වැටෙනවා. අනිත් එක කවුරු කොච්චර වැරදි කරත් මට ඇති වැඩක් නැහැ මම කරපු වැරදි වලින්මයි මම ගොඩේ. ඒ නිසා භාවනා ජීවිතේ තාමත් වැදගත් ටික තමයි තමන් කරපු වැරදි ටික. අපි හරි අක්කමැත්තෙන් වැරදි විසිකරන තාක්කල් කවදාකවත් අපිට හැදෙන්න බෑ හැම වැරද්දකම පණිවිඩයක් තියෙනවා. ඒ භාවනා ජීවිතේ ගොඩනගන්නේ වැරදි කන්දක් උඩ. ඒ වැරදි කන්ද හැම කෙනාටම තියෙනවා. ඒ නිසා අපි ඇති භාවනා කරන වැරදිච්ච ටිකට ලැජ්ජ වෙනවා කියන කවදාකවත් නෑ. අපි සතුටු වෙන්න ඕනේ වැරදුනත් භාවනා කරලා. සතුටු මරලා නෙවෙයි, හොරකම් කරලා නෙවෙයි. එචා ඒක දිගට කරගෙන යන්න නම් දැනට අපි කරලා තියෙන ටික ඉතාමත්ම වටින ලොකු ආයෝජනයක් බව දැනගෙන ඒකටම සාදු කිය කියා ඒකම සමාදන් වෙවි ගියොත් හරියට ලොකු හැකි සංඥාවක් වෙනවා. දෙවන්නේක් ගැන විශ්වාස කරන කරන්න ඕන දෙයක් මම මේ කරපු ටිකම ඇති මේකම මට තේරෙන්නේ අනතුරේදී අසරණ භාවයේදී තක්කු මුක්කුවේදී කලකොලයකදී තමයි. ඒ නිසා කලකොල එන්න ඕනේ අපේ ජීවිතේ. ව්‍යසන එන්න ඕනේ අපේ ජීවිතේ නැත්නම් කවදා සද්ධා පන්නරේ හිටින්නේ. ඉතින් අපි කරන්නේ මොකද්ද ව්‍යසන එනකොට බැංකුවේ සල්ලි ටිකක් දාලා තියනවා. ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකේ පොලිසි එකක් කරගන්නවා. ඊට නැත්නම් මේ ලොකු වැටකටළු බැඳ ගන්නවා ප්‍රයිවට් ආමිස් දාගෙන අර ලස්සන බා ජීවිතයේ එන්න තියෙන ප්‍රශ්න පත්‍ර ටික නැතුව මූණ දෙන්නේ නැතුව අපි කියන බුදුන්ට නැදලා බුදුහාමුදුරන්ට යාඥා කරලා නිවන් හම්බෙයි කියලා. කවදාකවත් නැහැ බුදුදහමෙන් අපිට ඇති වෙන්න දුක එන පාර බෙල්ලලා තියෙන මේ දුකට මුණ දෙන්න දෙන්න දෙන්න Taman මේට ඉස්සල මේ දුක මුණ දෙමි දෙකකට මෝඩ කණ්ඩිය තේරුම් ගන්න ඒක නොකර මේ හැරේ මම දුකට මුණ දෙනවා කිව්වොත් තමන්ම අතීතයේ තමයි අපිට ගුරුවරයෙක් වෙන්නේ. මේක දෙපොලක ලස්සන සඳහන් වෙලා තියෙනවා. සිද්ධාර්ථ තාපසතුමා දුෂ්කරක් කරලා ගීගේ ඉන්න කාලේ කාමසුකල්ලි කාණිවුලි කරා. ගීගේ අතහැරලා දුෂ්කරක්‍රියා කරා. මේ දෙකේ අපිට හිතා ගන්න බැරි කොන් දෙකට ඒ ගියා. රාජ්‍ය සභාව විඳින කාලේ අපිට හිතා ගන්න බැරි රාමේශ වම්මේසු මාලිගාවල රාජකන්‍යාවත් එක්ක සැප විඳා. ඒ දුෂ්කරක්‍රියා කරනකොට පපුව අත ගන්නකොට පිට අත ගන්න තරමට උතු කපලක් වගේ වෙනකම් බින්දා. ඒත් නිවන් දැක්කේ. බුදු වෙන දවසේ රැය කමටහන් ගත්තේ සිද්ධාර්ථ තාපසතුමා සිද්ධාර්ථ කුමාරයාගෙන් කිව්වා. සිද්ධාර්ථ කුමාරයන් කියලා කියන්නේ ඉපදිලා හත් දවසේ වප්මගුල් දවසේ ධානය ලැබපු කෙනෙක් අද මේ සුන්නද්දු වෙලා ඉන්නේ. එදායේ ලැබපු ධානය හිතින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා මේක සැප වැඩි මේකට ආකර්ෂණයක් තියෙනවා ඒක නිසා මේක තිබ්බොත් කරන්න බෑ කියලා නිවන් මාර්ගේ මේක වෙන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරපු නිසා දිකටම ෆෝබියා එකක් තිබිලා තියෙනවා ලබන ලබන සමාධිය කිනකොටම මේක මාර්ගය වෙන්න බෑ මේක සැප වැඩි කියලා ප්‍රතික්ෂේප කරනවා දිකේ හිව්වා කරලා කරලා අන්තිම කල්පනා කරාලු ලෝකේ ඉන්න ඔක්කොම ටීචර්ස්ලා හම්බුණා භාවනා කරලා හරි ගියේ මොකද වෙන්නේ එදා සිද්ධාර්ථ කුමාරයා කරපු වැරද්ද ආයෙත් කෙරුවොත් කියලා කල්පනා කරා ඉච්චි ගාම නියන් දැකයි නිසා සිද්ධාර්ථ තාපසතුමාන කමටහන් දීලා තියෙන සිද්ධාර්ථ කුමාරයාම තමයි. මේක ලස්සනට අටුවාචාර්යන් වහන්සේලා කියනවා සතිය වඩනකොට සතියට ඇති ආසන්න කාරණාව සතියමයි කියන්නේ. කාය ආදී සතර සතිපට්ඨාන පදට්ඨාන කියනවා සතිය අපිට පුරුදු වෙන්නේ ඊටසල දවසේ වරද්ද ගන්න ගත්ත උත්සාහය තුළින් තමයි අද සතිය නිර්වචනය වෙන්නේ. වෙන කාටවත් කියලා දෙන ක්‍රමයක් නැහැ සතිය කියන්නේ මොකක්ද. ඒ නිසා බරපතල සතියක් කියන්නේ මෝඩ සතියකින් පෝරේ ළඟ. මොඩ සතියක් කියන්නේ අසතිය තිබුණ තැන ඉඳලා ඒ සතිය වඩන්න ගන්න උත්සාහය. කිසිම කෙනෙකුට 100%ක් සතිය ඉන්ජෙක්ෂන් එකකින්වත් පෙත්තකින්වත් ඔපරේෂන් එකකින්වත් ආම දීපු කතාවක් ලෝකේ. හැප්පිලාමයි අරගන්න. ඒ නිසා ඒ නිසා මේ කිසිම දෙයක් ගැන ආංකා විශයක් නැතුව භාවනාවට පෙළඹෙන වංශයට වංශයට වඳින්න වටිනවා. එවන්සේ මෙන්න මේ අභියෝගයට මේ මුණ දෙන්නේ. තාම දන්නේ නැහැ. ඒත් බුදුන් මේක කරන්නේ. බුදුන් මේක කරපන් කිව්වනේ. මම මේ දේ කරා. ඉතින් කරනකොට මේ භාවනා පන්තිකට ගියාම කටගෙන අයියෝ මම නම් චතුත් අධ්‍යානෙ මෙහෙම මෙහෙම කරනකොට ගන්න ඕගොල්ලෝ තාම නැහැ. මම සංකාරූපෙක්ක ඥානින්න ඔයාලට තාම නැහැ. ඉතින් අපි නිකන් පොළොවට දාලා දාපු අල්ගඩ විලක මොකක්වත් නැහැ නේ අපිට. හරි සෞතුයි කියලා ඔක්කොමලා හරියට මේක පුංචි කරලා කරගෙන යන වැඩෙත් නොකර නිකන් ඉන්නවා මොකද අනික් කට්ටියට අන් ඇවිල්ලා දැනටම මට නෑ කවදා හරි භාවනා කරනකොට දැනගත්තොත් මොකවත් නොලැබෙන්න නොලැබෙන්න විපස්සනා වැඩේ මොනවාරි හම්බෙලා තියෙනවනම් මතක තියාගන්න හම්බෙලා තියෙන අසුචිය කිසිම නම්බුකාරයක් මේ ගමනේ හම්බ වෙන්නේ නෑ හම්බ වෙන්නේ කර දුක් කෙලෙස් Taman කියන අවිද්‍යාව මේකයි කියන්නේ ඉතින් ඒකෙදි මේ කෑලි එකතු කරන්න හදනවා නම් මම කියන සත්‍ය පිළිබඳ නිර්වචනය වැරදි විපස්සනා පිළිබඳ නිර්වචනය වැරදි මොකද බුදුරජාණන් වහන්සේ පෙන්නනේ මේ ධාතුන් අතර අවකාශ ධාතු හෝ වේදනා අතර තියෙන අදුක්කම සුඛ වේදනා ගැඹුර හෝ විඤ්ඤා සංඥාවේ තියෙන විදර්ශනා විස්තර කරන්න බැරි එක හෝ සංස්කාර වල චේතන නැති දැන හෝ අනිදර්ශන විඥානේ කවදාකවත් වචනේ නගන්න බෑ. ඒ සමේ පොත්පත්වල ඔක්කොම තියෙන වට නිදර්ශන විතරයි. ඒකට නිකන් මේ ප්‍රොජෙක්ෂන්ස් හඳපුවා විතරයි. ඒකේ නෑ ප්‍රත්‍යක්ෂය. ඒ තුලින් කරගෙන යන්න පුළුවන් කෙනා විපස්සනා දකින්න ඒක නිසා සෙන් බුද්ධහම කියනවා ආචාර්යා ගුරුවරයා ගෝලයාට කියනවලු ඇඟිලි දෙක අර තියෙන හඳ කියලා. ඒක ගෝලයා ගුරුලාගේ ඇඟිලි කොනේ බල්ලා කියනවලු කෝ නෑනේ කියලා. ඌට බෑ ඇඟිලි දිගේ කරගෙන ගිහලා ප්‍රොජෙක්ෂන් එක බලන්න වෙන ඇඟිල්ල කොන බල්ලා කියනවා ගුරුවරයා බොරු කියනවා. ගුරුවරයා කියන්නේ ඇඟිල්ල දිගේ කරගෙන තමන්ගේ කොටස කරගෙන ගියොත් තමයි හැඳට යන්නේ. එයා පෙන්වන්නේ දිශාව විතරයි. ගෝලේ බලාපොරොත්තු වෙන ගුරුවරයාගේ ඇඟිල්ල කෙලෙවිද තමයි හඳ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කවදාකවත් මේ ඇඟිල්ල කෙලෙවිද ඉඳලා හඳ අතර ඉරක් අඳින්න බෑ. ඒ ඒක අනිර්වචනීයයි. ඒක තමන්ගෙන් පිරෙනවා. තමන් කරන උත්සාහය, තමන් කරන අත්තරදිවි ඒක ගොඩනගාගත්තට පස්සේ ඒක ප්‍රියමනාප කෙනෙකුට දෙන්නත් බෑ. ප්‍රියමනාපකෙන් ගන්නත් බෑ. එතන හැමදාම ගැප් එකක් තියෙනවා. ඒ නිසා නිර්වාණය කිසි දෙයක් මත රඳා පවතින දෙයක් නෙවෙයි අනාලම්බිත වස්තුවක්. කවුරු ගියයි කියලා එක විරෙන්නේත් නැහැ, නොගියයි කියලා එක හිස් වෙන්නේත් නැහැ. මේ ගැප් එක පුරවන එක සම්පූර්ණ වෙනකොට බහැරු විඤ්ඤාණ නෙවෙයි ඉතුරු වෙන්නේ. වෙන පරිණාමයක් බාටපත්. ඉතින් සමේ වගේ ප්‍රශ්න අහපුවාම ඉතින් අර දන්න ක්‍රමයට වචනෙන් දාලා විස්තර කරාට අංග සම්පූර්ණ උත්තර දෙන්න බෑ. අංග සම්පූර්ණ උත්තර දෙනකොට වැඩේ වෙලා තියෙනවා. ආයතන වෙන්න බෑ මොකක්වත් අන්තර්වාගෙනමයි යන්නේ. මාර්ග ඥානෝසාරස්කේ සත්‍ය විසුද්ධි මාර්ගයේ ප්‍රති සඳහන් කරපදී අංගාර පිළිබඳව විස්තරක පැහැදිලි විස්තරයක් කර දෙනවා. මේ බොහොම ලේසි නේද පොත කියවන්න කිව්වම හරි මගේ ගුරු ආන්දරෝනේ මම කියනකට වැඩිය කෙටියෙන් ලස්සන කියන දේ සත්පුරුෂ පොත ගත්තාම මමත් ඉගෙන ගත්තේ ඒකේ. ඒ නිසා මේ ප්‍රශ්නය පළවෙනි කරන්නේ කියන්නේ රුපියල් 100යි යන්නේ වැඩේට. ඔතන අරගෙන හොඳට ස්ටඩි කරන්න. මුලින්ම භාවනා කරන කාලේදී ඉක්මනින් සමාධියක් ලැබී ආලෝකය පැතිර ගොස් ඒ ආලෝකය තුළ සිට දිගටම භාවනා කිරීමට කැමැත්ත ඇතිවිය සුවයක්ද ලැබුණි. පසුබලයේ ආලෝකය සම්පූර්ණයෙන්ම නැති වී ගියේ. ශාරීරික එක දිගටම වාඩි භාවනා කිරීමට හැකි නමුත් පුෂ්ප ගැනීම දෙස බලා සිටීමේදී කම්මැලිකමක් ඇති වෙනවා. ස්වාමීන් වහන්සේගේ වචන වලින් කිව්වොත් කිසිම ගෝයකක් නැති නිසා සමහර විටකදී භාවනා නැවැත්widetilde සිටේ. ඒ සිටිවිල්ල ගැන බියක් හා පසුතැවිල්ලක් ඇති වෙනවා. නැවතත් භාවනාවට කැමැත්ත ආසාව ඇති කර ගැනීමට කුමක් කළ යුතුද? එකවරම ආලෝකයේ ඇතිවීම නැති වී ගියේ කුමක් නිසා විය හැකිද? මට ඉතින් ඉන්න සමයවා කියවකොට ඉතින් නමුත් මේ මේ නැවත නැවතත් අහන්නේ අපි මේ සාකච්ඡා මාර්ගයේ මේ ગેප් එක ඉතින් කොහොමද සම්පූර්ණ කරන්න උත්සාහ කරන නිසා මේ විශේෂයෙන්ම දෙවෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා පසු කලකෙම ආලෝකය සම්පූර්ණයෙන්ම නැති ගියේ ශාරීරික එක දිගට වාඩි භාවනා කිරීමට හැකි නමුත් හුස්ම ගැනීමට බලා සිටීමේදී කම්මැලිකමක් ඇති වෙනවා ස්වාමීන් වහන්සේගේ වචනෙන් කිව්වොත් කිසිම හෝ එකක් නැති නිසා සමහර විටකදී භාවනාව නැවැත්වීමට සිටේ. ඉතින් ඒ කියන්නේ මුල් කොටසේ පරිච්ඡේදයේ කියන විදිහට ඒ ආලෝකය භාවනාවේ කැමැත්ත දිවි ගැනීම කියන දේවල් සාමාන්‍යයෙන් සමාධියේ ඇති වෙන හොඳ පැත්තක් තමයි යෝගාවචරයට හම්බෙන ස්පාසුව. නමුත් විපස්සනාට ගිය ගමන් විපස්සනාවේදී ඇති හැටියයි පෙන්වනවා. අර සමාධියදී වගේ මේ ditthතම සුඛයක් නෙමෙයි පෙන්වන්නේ ඇති හැටිය. ඒ අපේ ඇති හැටිය ඇත්තටම කම්මැලිකමක් ඇති. ඇත්තටම ගෝ එකක් නැහැ. ඒ නිසායි අපි මේ පික්නික් කරන්නේ. ඒ නිසායි අපි රේඩියෝ අහන්නේ. ඒ නිසායි අපි පත්‍ර බලන්නේ. ඒ නිසා අපි ටෙලිවිෂන් බලන්නේ මොකද ඇතුලේ බැලුවොත් නම් ගන්න දෙයක් නැහැ. ඇතුලේ බැලුවා බය, චකිතය, සංකාව, අසුචිය, දුගඳ, පිළිකුල ඒ ටික තමයි තියෙන්නේ. ඒ නිසා අපි කොච්චරක් අපිට බල බල ඉන්නේ. ඇතුළත බලන්න අමාරුයි. ඒකට උඟක් පින් ඕනේ. බැලුවට පස්සෙත් මේක ඇතුලේ තියෙන්නේ දෙතිසක් කුණප එහෙම නැත්නම් මේක ඇතුළේ තියෙන කෙලෙස්. ඉතින් මේකටයි මේ මම කියන්නේ. කියන එක තේරුම් ගන්න ලේසි නෑ මානසිකත්වයකට හරි අමාරුයි. ඉතින් ඒ නිසා සමතේට දාලා සමාධිය ටිකක් දිටිලම සුඛය ඇතිගෙන ආයෙ මේක පෙන්නලා ආයෙ බය හැරෙන් ටිකක් වෙලා සමාධිය පොඟවලා ආයෙ ටිකක් වේලලා බුදුසජන්නාංශගේ රත්තරන් බඩුවක් වතුර දාන මිනිස්සයා ගින්න ටිකක් බලහලා ඊටසේ ආයෙ වතුර දාලා ආයෙ මැදලා ආයෙ ගින්න දාලා ආයෙ වතුර දාලා කොහොම යනකොට තමයි පිට තියෙන තෙල්කුණු කට්ට කැපිලා රත්තරන් පාට එන්නේ. ඉතින් මේ වතුරෙන්ම යන්න බෑ මේක ගින්නෙම යන්න බෑ. සමථ විදර්ශනා යුගනද්ද වෙනකොට එක පරිච්ඡේදයක් හම් වෙනවා සියල්ල එපා කරන සුළු කම්මැලි මුස්පේන්තු නොදකින් නොපතන් නොතෝමකින් කැලක් හැබැයි ඒකට ඉවරුනාට පස්සේ තේරෙනවා මේ මේකදී අපි නොදැක්ක පැත්තක් නොගිය දෙයකට ගියයි කියලා. හැබැයි දිගට කරන්න බෑ මොකද එතකොට මේ බැටරි බහලා. පස්සේ ආයෙ සමතේට ටිකක් දාලා පොගවන්න. පොගලා ආයෙ මේකට දාන්න. ඉතින් ඕම ඕම කර කර මිසක් එක පහරකින් එක හැන්දාවකින් එක බණකින් මේක කැපෙන්නේ. ඒ නිසා බුදුසජනනාගේ ප්‍රතිපදා කියන වචනේ පෙන්ලා දීලා තියෙන්නේ. ප්‍රතිපදා කියලා කියන්නේ ජවනිකා රාශියක් සහිත නාටකමක් මේකේ තියෙන්නේ. මේ කියන විදිහට හොඳට බහනවා යනවා. නමුත් මේ ලියලා තියෙන පශ්චාත්තාප හිතවිලක්. ලියීම සාමාන්‍ය තියෙන පශ්චාත්තාපය අඳා හොගෑමක්. එහෙම නැත්නම් මේ ආඩපාඩියක්. ඒ මොකද බලාපොරොත්තු වෙලා තියෙන්නේ මොකක් හරි හැමදාම නේ චොක්ලට් වගේ සූපිරි වගේ මොකක් හරි හම්බෙයි කියලා. එහෙම නැහැ. දෙපැත්ත මාරු වෙනවා කියලා කියන්නේ පැහැදිලිව ප්‍රෝග්‍රස් එක. මරින් අර විවේක වෙනවා මරින් අර නන්නත්තර. ආය විවේක වෙනවා ආය නන්නත්තර වෙනවා. එතකොට එන්නේ එන්නේ එන්නේ වෙන්නේ අපේ ඉමුනිටි එක වැඩි වෙනවා. අපේ දැරීමේ ශක්තිය වැඩි වෙනවා. වැඩි වෙනවා තමයි තේරෙන පටන් ගන්නවා මේ අමාරු හරිය මුලින් නැත්තම හරිය අමාරුයි. එහෙම පැන්නට පස්සේ ඒ ෆ්ලක්චුවේෂන් කියන උච්චාවච භාව දිගටම තියෙනවා. හරි කොහොඳ පැත්ත හරි නරක පැත්ත. යන්න යන්න යන්න යන්න ඒක නිකන් අර විශාල රවුමක් ඇතුළට දිගට දිගට ඉතිවිති කොබ්බෙබ් එක තමයි පෙන්වන්නේ. මකුළු දලක් මෙව කැරකෙන කැරක කැරක කැරක කැරක කැරක කැරක කියනවා. මකුළු දල දිගට ගියොත් මෙහෙම මෙහෙම යන වේගයක් පේනවා. ලොකුවට ගිහිල්ලා ඒකට පොඩි වෙලා අන්තිමට ෆ්ලැට් ඔෆ් වෙලා යනවා. ඒ ඉහළ පහළ යන හැම වෙලාවෙදීම සැලෙන එකට තමයි කියන්නේ උපේක්ෂා නැතිකම කියලා. නමුත් ලොකු දෙක තුනක් කරුවට පස්සේ කොහොම කෙරුවක්වත් මේක තමයි තියෙන්නේ. මේක දිහා ඉහළ ගියා කියලා සතුටු වෙන්නේ නැතුව පහළ ගියා කියලා සතුටු වෙන්නේ නැතුව මේකයි ආර්ය පරිශ්‍රණය කියන්නේ. මම මේක දිගට යන්න ඕනේ කිව්වොත් එන්නේ එන්නේ මේක පුංචි වෙලා සිටිජේ වගේ තනියකට යනවා. එතකොට හැබැයි වචනවල දාන්න බෑ. එතින් ගියාට පස්සේ ව්‍යාකරණ වලට අහු වෙන්නේ අර ඉහළ පහළ යන හැටි තමයි නිදර්ශන ව්‍යාකරණ භාෂා සාහිත්‍ය අහු වෙන්නේ. ඇතුළට යන්න යන්න යන්න කෙනෙකුට කියන්න බැරි විචාර කරගන්න බැරි තත්ත්වයකට වෙනවා. නමුත් මේ මුල් ටිකේදී කොටින්ම සර්වත්‍ංශය සඳහන් කරලා තියෙනවා කිසිම කෙනෙකුට මේක හරි මාර්ගය කියලා වැටහීමක් එන්නෙම නැහැ. ඒක සත්‍ය විසුද්ධි ක්‍රමයේදී කාංකා විතන විසුද්ධි මග්ගා මග්ග ඥාන දසන විසුද්ධි කියන්නේ සාහසීල විසුද්ධි චිත්ත විසුද්ධි තිති බැලලා හතර පහ දෙකත් එකම ක්‍රිටික. ඒ දෙකම ඊටාම තීරණාත්මකයි. කාංකා විතන විසුද්ධියේදී කාංකා කියලා කියන්නේ සැක. සැකේදී පැහැදිලිව මම මේ කරන වැඩේ කොච්චර කාලේ නාස්ති කිරීමක්ද ශ්‍රමේ නාස්ති කිරීමක්ද මුදල් නාස්ති කිරීමක්ද කියලා තමන්ටම තමන් විවේචන කරගැනීම බහුල වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි මේ කරන වැඩේ සත පහක්වත් හම්බෙන්නේ නැහැ. ඉතින් හම්බ කරන දවසටත් වැඩිය මහන්සි වෙනවා. අන්තිර බැලිනම් අතින් අතින් කෑම විතරයි. ඉතින් ඒක ඒකලෙත් කියලා මොකක් හරි විදියක් හම්බ වෙනවා නම් දිලිසෙන්දයක් හම්බ වෙනවා සතුටු එහෙම දෙයක්වත් නැහැ. ඉතින් එතකොට මේක නිකන් හරියට මේ සර්පේ කවක හැවක හැලව හැවක් වගේ තේරෙන පටන් ගන්නවා. මොකද්ද මම කියන්නේ? මම කිසිම වැඩකට නැති මිනිහ. ඉතින් ඒකට හුඟක් වෙලාට කරන්නේ එක බුරුරේ මාර්ග කරන, එක නැත්නම් භාවනා ක්‍රමේ මාර්ග කරන, නැත්නම් සෙන්ටර් එක මාර්ග කරනවා, ඇඳුම් මාර්ග කරනවා. ඒකල බලනවා දැන් අලුත් ක්‍රමයට හරියට කියලා. අලුත් ක්‍රමේ පටන් ගන්නකොට මොකද්ද වෙන්නේ? මාරු කරපු ගමන් වෙන්නේ මොකක්ද? ඒක ටික වෙලා ගිහලා ඒකත් අර විදිහට කම්මැලි වෙන, නීරස වෙන තැනකට යනවා. ඉතින් කවුරු හරි සත්පුරුෂෙක් ඇවිල්ලා කියන්නේ මේ කම්මැලිකම, නීරසකම නිවන් මාර්ගයේ ආශාව බැඳීම සංසාරේ කියලා කියපු දවසට ඇස්සරනවා. හරි හරි හරි හරි මේ පාවීම එනවනම් මේකේ මැසේජ් එකක් තියෙනවා. මොකද පාවීම එනකොට ඒකට වෛර කෙරුවොත් අර පණිවිඩ ගන්න. ඒ නිසා මේ පරිසරයේ ඉන්න ඕන කල්යනා මිත්‍ර. පරිසරයේ ඉන්න ඕන මේ වැඩේ කරලා ආදර්ශය පෙන්වන පිරිසක් නොසලින මනසක් ඇතුව කරගෙන යනකොට ඉතින් මට බැරිුණාට මේක කළ හැකි කියලා ඒකට හැකි සංඥා වෙනවා. ඒත් ඉස්සරහට යනකොට මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා මේ කඩේම පැනපු ගමන් සමහරට හරි දේවල් ඇවිල්ලා ඒකට මත් වෙනවා. ඉස්සලා ඉන්න අතර බය කරන ටික බය කරන ටික දැකලා යහට ගියාට පස්සේ ඩබල් පොසිටිව් වෙන්න ගන්නවා. තමන් පිළිබඳ ලොකු ආඩම්බරයක් හිතපු නැති සාන්ත ගතියක් එකලස් ගතියක් එහෙම නැත්නම් ඔය සමාධි ලක්ෂණ පටන් ගත්තාම අර ඉඳපු කාන්තාරයේ කියන තදබලකම නිසා මේ දැකපු ക്ഷേම භූමියට ඇලෙනවා. ඒකවත් ගමන් නැහැ. ඉතින් අපි ලොකු සංචින්න කාලේ කිව්වා යෝග ජීවිතය කියලා කියන්නේ ආරම්භක කාලේ කටුකෝල් සහිත වැස්ස තියෙන අඳුරු අනන්තරයක් අස්සේ අනාවක දාශක මිනිසෙකුට යන්න වෙනවා ඒ කැලේ කුඩැලුත් ඉන්නවා වංශතුත් ඉන්නවා යන්න වෙන්නේ ධන ගාගෙන කුරගා ඉතින් මනස ඒක ඌරගෙන යනවා මොකක් හරි හේතුවක් නිසා මේ පැත්ත බය නිසා ඉතින් යනකොට හැම පියවරක්ම බයයි, චකිතයි, කුඩල්ල කන්න පුළුවන්, සර්පය කන්න පුළුවන්, සතෙක් පනින්න පුළුවන්, බලන්න බෑ, පේන්නේ නෑ අන්ධකාර. ඒ தත්ත්වය යනකොට ඒක මේ ඔය කාංකාරිත නිසුද්ධිය වගේ. එimhe ගියාට පස්සේ මේක ගෙවන් කළා වෙල්ලිවියක් අම්ම. වෙල්ලිකම පලාතම වෙන හොඳට හඳේලිය පායලා තියෙන නමුත් ඉස්සරහට එදෙනවා ඒක. ඒක මඩගොඩ. ඒ ආපු කටකෝල නිසා බොහොම සතුටින් අරක දුවන ගිගම මැරෙනවා. ඒ වගේ මේ කාංකා විතන විසුද්ධිසා මග්ගමග්ග ඥානදර්ශන විසුද්ධිය කියලා කියන්නේ රත්තරන ගින්දරේ දාන වතුරේ දාන වගේ ප්‍රතිවිරුද්ධ தত্ত্ব දෙනවා. දීලා එක විදිහටම කායසසන පවත්වන්න පුළුවන්. එක විදිහටම නොසලී භාවනා කරගෙන යන්න පුළුවන්. එක විදිහටම සද්ධාව පවත්වන්න පුළුවන්. එක විදිහටම වීර්ය පවත්වන්න පුළුවන්. එක විදිහට සතිය පවත්වන්න පුළුවන්ද කියලා දරුණු පරීක්ෂණ දෙකක් දානවා. ඒක මගේ මං කියන මේ නිදර්ශනයක් විදිහට කිව්වොත් පසුගිය කාලේ ලංකාවේ ගිය අපේ යුද හමුදාවට සෑහෙන තරුණ පිරිස් බැඳුනා. ඒ යුද හමුදාවේ හොඳ දක්ෂ සෙබළු දැකපුවාම ඒගොල්ලන්ට ඔෆර් එකක් දෙනවා ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකකට කැමති නම් ගන්න. යුද්ධයේ දක්ෂයි. අරගෙන ඉවරලා ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකේදී හතුර දෙන්න තියෙන දඬුවම් ටික සේරම මේ පැත්තේ ට්‍රේනින් එකට දෙනවා. ඒ වෙලාවේදී මේ මිනිස්යාට මේ ට්‍රේනින් එක සම්මත වුණොත් ජාතික වස්තුවක් බාටපත් වෙනවා බැරි වුණොත් වස විහිලජ්ජාවටපත් වෙනවා මොකද මේ නම්බුවක් නිසා හම්බ වෙච්ච chance එක නමුත් එයා හිතුවේ ස්පෙෂල් ටාස්ක් ෆෝස් කේ ට්‍රේනින් එකේදී ජෑම් බටර් චීස් හම්බෙයි කියලා. ගියාම දෙන්නේ මොකද්ද සාමාන්‍ය සෝදේකටත් වැඩිය පැක්ටිල් දෙන්න. ඒක හරහා යන මනසක් තමයි යෝගාවචරය කියන්නේ. ඒකට සමකමැත්තෙන් බැඳෙනවා. අපි කවුරු කිව්වට නෙවෙයි. අපි දන්නවා මේ මිල් එක හරහා ගියේ නැත්නම් අපිට සංසාරේ තේරුම් ගන්න බෑ. ඒකේ අමාරුම දේ තමයි මේ සැකේ සහ මාර්ගය මාර්ගය තේරුම් ගන්න බැරිකම. ඒ අතින් බලනකොට අපි මේ කියන කිසිම ධර්මකින් සත්‍ය පහක වැඩක් නැහැ. මේ ඔක්කොම බිම තියන්න වෙනවා. අපි අලුතේ ඉපදිච්ච පොඩි එකෙක් වාගේ බුදුහාමුදුරු ඉදිරිපිට අලුතෙන්ම ඒකට ක්‍රමසාවිත හොයන්න. අපිට අමාරු දේ මේ තියෙන ටික බිම තියෙන එක. අපි මේ නොදරුවෙක් කියලා හිතා ගන්න බැරිකම නැත්තම් බිග්ිනර්ස් මයින්ඩ් එකක් හදා ගන්න පුළුවන් නම් දුෂ්කරතා හරහා යන එක කිසිම ලේසියක් අමාරුවක් නෑ. නමුත් මම කෙනෙක් මම අසවල මම මෙහෙමයි කියලා හිතානේ කියොත් යේසුස් වහන්සේ කිව්වේ මේ ඔටුවෙක් ඉදිකට වෙලකින් යන්න පුළුවන් මාන්නකාරයට එහා පැත්තට යන්න. අපි හැදෙන්න ඕනේ භාවනාවේ එතනදී වතුර වගේ දාන භාජනේ හැඩේ ගන්න ඉන්නවා. කවදාකවත් නරකයි මට මේ ආසනයක් ඕනේ මේ හැඩේ ඕනේ කිව්වොත් ඒ කියන්නේ භාවනාවක්. භාවනාවේ වතුර වගේ හැද හිත හැදෙන්න ඕනේ කොතෙන්දද වැටෙන්නේ වැටෙන හැටි ගන්න. එතකොට මේ ඒ අමාරු දුෂ්කර අවස්ථා දෙක හරිය ලස්සනට තේරෙනවා අපි මේ බේඩන් පවල් සාමිතුමා ඇති කරපු මේ ස්කවුට් වලත් ඔච්චරයි උගන්වන්නේ. be prepared. ගෙදර තියෙන සත්‍ය සම්පත් ඔක්කොම දාලා කැලේ ගිහලා කැම්ප් එකක් ගන්න. අර එන දුෂ්කරතා ට්‍රේනින්ග් කරනවා. ඒක යාට ජීවිතයට ආඩම්බරයක්. බුදුරජාණන් වහන්සේ පැවිද්ද. බහපන්. කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මුන්න නොසැලී වැඩේ කරගෙන බලන්න. ඇත්තට මේ අභියෝග බාර ගැනීමම නැත්නම් යෝගාවචර ජීවිතෙත් ඒකමයි. බාර ගැනීමම සෑහෙන සංසාර බයක් ඇති. ඒ වගේම මේ දෙවන්නේගේ යමක් අපේක්ෂා කරන අවස්ථාවාදීත්වයේ නැති ගතියක් තියෙනවා. නැත්තම් මේ ටාස්ක් එකට බහින්නේ. අවස්ථාවාදීව නම් මයිලෙන් එච්චර පහසුකම් නැති වුණාට මට මේක ලැබෙන්න ඕන කියලා හිතුවා නම් භාවනා ජීවිතේ මොකක් හරි සංකීර්ණතාවයක් ඇති වෙනවා. එමෙන්න ඕන දෙයකට ඇඩ ගෑලි යන කෙනාට ඒ සැක සංකාරායම සහ මාර්ගය මාර්ගයේ තේරුම් ගැනීම එච්චර මාර්ගයක්. නමුත් ඇසියුම් කරන කෙනෙක් ඉන්නවා මම අසවලා මම කුමාරපම් පැලන්ති මම මෙහෙමයි මට මේක ඕනේ කියලා. ඉතින් ඉදිකට හරහා යන්න පුළුවන් ඔටුවෙකට. නමුත් ඒ මනුස්සයාට නම් බෑ. ඉතින් එතෙන්දී ඔක්කොම ඩීලර්නින් ප්‍රොසෙස් එක ඔක්කොම දෙපතියන්නේ. ඒකට හොඳම පොත තමයි සෙන් මයින් බිග්ිනර්ස් මයින් කියන එක ඒ සුසුකි ලියලා තියෙනවා. ඇත්තටම ඔක්කොම තොරතුරු අරන් තියෙන තේරවාදී. ස්තුති කරලම කියන තේරවාදයට හැබැයි මහායාන පොතක්. සෙන් බුද්ධ ධර්ම පොත බිග්ිනර්ස් මයින්. බිග්ිනර්ස් මයින් ගන්න කෙනාට පුරුදු කරපේකනට මේක ඉච්චර අමාරු නෑ. ඒ නිසා මේකෙදි කියන්න තියෙන්නේ මේ එකවරම ආලෝකයේ ඇතිවීම නැතිවීම කුමක් නිසාද කියලා අන්තිමට අහන මේක තමයි බුදුහාමුදුරුවෝ විපරිණාමය කියන්නේ. අනිත් කියන්නේ ඕක තමයි. ඒක අවබෝධ කරගන්න තමයි මේ අපි යන්නේ. ඉතින් ඇයි එහෙම වෙන්නේ කියලා අහන්න අපිට අයිතියක් නැහැ. මොකද අපි යන්නේ අනිත්‍ය දැක ගන්න තමයි. ආලෝකයත් අනිත්‍ය දැක්නවා. මුගාක්ම අමාරුවේ යෝගලන්න මේ සතිය ඇතිවීමත් එකයි නැතිවීමත් එකයි කියන එක තේරුම් ගන්න කී දවසේ එදා මං හිතන්නේ කවුරුවක්වත් මේ ඇති වෙන සතිය එකපාරටම නැතිලා. මේ තියෙන සද්දාව බින්දුවට බයි. මේ තියෙන සමාධිය කුවක් කිත්ත ගැලේ වගේ නන්නත්තර වෙලා. ඒත් ඉන්නවනේ සත්ත පහකට ගණන් ගන්න නැතුව මමයි නැති කෙරුවේ නැති වුණා නම් නැති වෙච්ච අවයි ඇති වුණා නම් ඇති වෙච්ච අවයි කියලා ඇති වෙච්ච සතියට නැති වෙච්ච සතියට සමසිත පවත්වනවා කියන එක මේ ආලෝකයටත් වැඩිය අමාරුයි. ඉතින් ඒක මේ උදාහරණයක් මම කියන්නේ මට ළඟදී හම්බෙච්ච අලුත්ම ජෝක් එකක්. මිනිස්සේ කියලා ආවුදුරට ආරාධනයක් කරාලු පන්සලට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ අපි තාත්තන් විසින් අපි දානයක් දෙනවා. අදහස දින 19ක් විතර වඩම්මලා දානක් දෙන දැන් ඉන්නවා ස්වාමීන් වහන්සේත් වැඩියත් හොඳයි වැඩියත් හොඳයි කිව්වා. නොවැඩියත් හොඳයි කිව්වා. නොවැඩියත් වැඩියත් හොඳයි කිව්වා. ඒ වගේ තමයි සතියටත් කියන්නේ අපි වැඩියට හොයා ඕනේ. දැන් නැති වුණත් කමක් නැහැ. හැබැයි නොවැඩියොත් වැඩියත් හොඳයි කියනකොට <laughs> එතකොට තේරුම් ගන්න ඕනේ ආමතුරු මේ බෙදන්න හදන්නේ හැන්දෙන්ද මිටෙන්ද කියලා. සතියටත් ඔච්චරයි. සමාධියටත් ඔච්චරයි. ප්‍රඥාවටත් ඔච්චරයි. වීර්යයටත් ඔච්චරයි. සද්ධාහටත් ඔච්චරයි. ඔය සේරම ඇති වෙන්නේ නැති වෙන දේවල්. ඔය එකක්වත් දුක්ඛ සත්‍ය ඉක්මවල නැහැ. නමුත් ඇති කරනකොට අපි හිතන්නේ සතිය හැමදාම අපිත් එක්ක බුදිය ගන්න කොට්ටේ වගේ තියෙයි කියලා. ඒකත් අනිත්‍යයි. ඔය සමාධියත් අනිත්‍යයි. ඔය කොච්චර අනිත්‍ය වුණත් ඒක සාක්ෂි කරන උපේක්ෂාව වඩන්න ඒක බාධා වෙනවා. මේකයි මම හිතන්නේ බුදුසසුනාගේ ධර්මයේ නෛර්යානිකත්වය අපි මේ උපයන්නේ කවදාකවත් නිෂ්ඨාව නෙවෙයි කියලාවර නෙවෙයි නිෂ්ඨාවට යන්න අවශ්‍ය කරන උපකරණ ටිකක් විතරයි මේ උපකරණ අතර. එහෙම නැත්නම් මේ උපකරණ වලට අපි දාස වෙනවා. ආලෝකයක් තියෙනවා එකක් තමයි. ඉතින් ආලෝකය ඇවිල්ලා නැති වෙනවා කියන එක අපෙන් අහන්න දෙයක් නෙවෙයි. ඒක තමයි අනිත්‍ය කියන්නේ. ඒ තිබුණත් හිත ආලෝකය ඇති කරගන්න නුසුදුසුකමක් අපිට නැහැ. ආයෙත් ඕන නැති කරගන්න. හැබැයි ওই ඇති කරන එක තායේ නැතුව. ඒසකට ආලෝකයේ පිළිබඳ අනාගත සැලසුම් නැතුව. ඒකට කියනවා අප්පනිදාය කියලා. පනිදාය අප්පනිදාය. අප්ප පනිදාය කියලා කියන්නේ අරුණක් මේ එල්ලයක්. අරක නෑ මොකටද ආලෝකය ඇති කරන්නේ? නිකන් ඇති උනාට ඇති උනා නැති උනාට නැති උනා. වැඩියක් හොඳයි නොවැඩියක් හොඳයි නොවැඩියක් වැඩියක් හොඳයි කියලා. ඉතින් ඒක ඇත්තට මම හිතනවා මේ හරි අමාරු කොටස කියලා බලන්න. විශේෂයෙන්ම හරියන යෝගාවචරණ තමයි වර්ධි. මුන්නම ක්‍රමයකට හෝ භාවනාව හරි ගියා නම් ඒක උතුණක් කරනවා. ඒක අංක අංක අන්තට්ටුව කරනවා. ඒක නැති දවසේ ඉතින් කනගාටු වෙනවා. අයියෝ මට තිබුණේ නැති නෑ කියලා. මතක නෑ මේ මගදී හම්බෙච්ච ඒක මගේ දියමනෝක හැලෙනවා. හැලුණට ආය ඇති කරන්න පුළුවන් ශක්තිය මන් තුල තියෙනවා නම් බැරි දෙයක් නැහැ. ස්වාමීන් වහන්සේ ඉදිරිදා ජීවිතේ ඉතාමත් කලබලකාරීයි. අන්දලන් කියලා තියෙනවා. තමන් ඉතා පහසෙන් තුන්වන හතරෙන් ධ්‍යාන වලට යනවා යයි පැවසුවොත් ඒ සිටුවේ හැකිද? ඒක අමාරු කියන්නේ මොකද මේ කියන ඉතාමත් කලබලකාරී සහ තුන්වෙනි හතරේ ධ්‍යාන කියන එකේ නිර්වචනය අනුව තමයි උත්තර දෙන්නේ. මේ දවසක් පාර හරහා කූඹිය තුන් දෙනෙක් යනවා. ඉස්ලාම් කූඹිය කවල පිටිපස්සේ මට පේනවා මෙන් පිටසේ දෙන්නෙක් එනවා කියලා. ඉතින් මැදියන කුඹිය කිව්වලු මට පේනවා ඉස්සරහින් එක්කෙනෙක් යනවා මම පිටිපස්සේ තව එක්කෙනෙක් යනවා. තුන්වෙනි කුඹිය කිව්වලු මම පිටිපස්සෙන් දෙන්නෙක් යනවා. ඉතින් මේකේ ප්‍රේලිකා මොකද්ද කියලා. ඉතින් යුනිවර්සිටි එකේ ගිහිල්ලා අපම අපි ඉතින් නිවාඩු කාලෙන් පස්සේ ඔය පචකින්නලා කතා කරගෙන උදේ වෙනකන් කතා කරා. ඉතින් කාටවත් උත්තර දෙන්න බෑ. ඒ නගබියක පස්සේ මම කුඹිය බොරුවක් කියලා තියෙනවා. මේ කෝඩියාගේ ප්‍රශ්නයක් අපිට ප්‍රශ්න නෙමෙයි. මේ ඥාන තියෙනවා කියවල කවුද කරන්නේ? දෙක තුන නෙමෙයි පහක් හයක් තියෙනවා කිව්වත් අපිට මොකෝ? නිවන් ලැබයි කියලා බොරු කියන්නේ. ඇත්තට මොකද කරන්නේ මේ මනස තියෙනවා කියලා කියනවා. ඉතින් අපි ධාම නැහැනේ මේ ටිකක් හොයන්නේ ඥානෙ මනින්ද එකද දෙකද තුනද කියලා. නැත්තම් පළවෙනි ඥානෙ සෝවාන් වුණාද කියලා මනින්න මම ඔය හැමතැනම අවිදිනකොට බලනවා කොනවා ගැජට් එකක්වත් අදලා තියෙනවද කියලා. ධාම නැහැ. මොකද ඔක්කොටම ඕන කරන්නේ ධානය ලැබුණටත් ඇදී තියෙනවද කියලා බලන්නේ. නෑ. බැලන්නේ මේ දෙන්නේකට පොදු මානයක් නෑ මේක මනින්න. දැන් ඕනේ කෙනෙකුට ක්ලේම් කරන්න. මේ අපි මොකටද ප්‍රශ්න කරගන්නේ? අපිට මනින්න බැන්න ඒ ගජො ඒ කියන මිනිසයා රෂියාවල බොහොම වටිනා සේවයක් කරන මිනිස්සේ එයා බණ කෙනෙකුට කියන්නේ ධම්ම from the other world කියලා බණ කියනවා. මම ලෝක උත්තර දන්නේ. ඉතින් මේ මිනිස්සු නිතරම අහනවලු මේ ඔබතුමාව කියන දේ අත්දකලාද තියන්නේ කියනවා. ඉතින් ගර්ජෙප්ට අහුගම කියනවලු මම අත්දැක්කයි කිව්වත් නෑ කිව්වත් වලට මනින්න පුළුවන්. ඉතින් මං කොයි උත්තරේ නැත්te වැඩි මොකද්ද කියලා. ඔයාලට පුළුවන් නම් මං කියන දේ වෙරිෆයි කරන්න මං කියන උත්තරේ වටිනාකමක් තියෙනවා. ඔයාලට වෙරිෆයි කරන්න බැරි නම් මම මොකක් කිව්වම ඇති වැඩි මොකද්ද කියලා. ඒ වගේ අපි මේ දේවල් තාරා දෙනවා මං ඉන්නේ ඒකකයකට ගිහිල්ලා නම් පොදු එකකට ගිහිල්ලා නම් අපිට ඒක තීන්දුව කරන්න පුළුවන් විනිශ්චයක්. එහෙම නැතුව පොදු ඒකකයක් නිර්වචනයක් නැති දේවල් අපි මේ මනලා කියලා මොකද්ද කරන්නේ හිත සැක සංකා වැඩි කරගන්න. කාලය වර්තමානයේ නැති කරගන්න. ඒ තමයි ප්‍රශ්න එනකොටම දැනගන්න ඒ තන්නේ කර අසතිය තුලින් පැනනගින ප්‍රශ්න. එතන විචිකිච්ඡා විචිකිච්ඡා සඳහාම යන ප්‍රශ්න. ඒක මේ මනුස්ස ජීවිතයේ හම්බෙති ලස්සන සුන්දරත්වයේ කාබාසනය කරන දෙයක්. අතික අනුන්ගේ දෙයක්. අපිට විරිවැය කරන්න බැරි දෙයක්. විරිවැය කරත් අපිට ඇති ලැබෙන ආනිසංසකුත් නැහැ. ඒ නිසා මේවා බැහැර කළ යුතු ප්‍රශ්න වශයෙන් අයින් කරන්න. මේ සතිය කියන කාබෝධය කරපේ කරන්න ගන්නවා මේ වයිද වෙන්නේ අපි විචිත්‍ර විදියට මනස නිකන් සයිකොලොජිකල් සයිකොලොජිකල් ගේම්ස් වලට හිත යනවා මිසක් යන්න පුළුවන් තැනක් නැහැ. ඒ නිසා එවැනි ප්‍රශ්න විග්‍රහ කරන්න කාලය ගන්න ඕනේ නෑ. ඒක ඕක කියන්න ඕනෙත් නෑ, නෑ කියන්න ඕනෙත් නෑ. ඔය චක්ක සූත්‍රයේ උචනාසි කියලා තියෙන කවුරු හරි කිව්වොත් මම නිවන් ලැබලා ඉන්නේ කියලා ප්‍රතික්ෂේප කරන්නත් එපා කියතුන බාර ගන්නත් එපා. මේක ඉංග්‍රීසියෙන් කියන්නේ evenly suspended decision. නැත්තම් suspended decision. මේක තීන්දුව ගන්න පොඩ්ඩක් පව් කරගෙන ඉන්න. මොකද වෙන ප්‍රශ්නයක් නෙමෙයි. හැමදාම මේ ප්‍රශ්නේ එනවා. ඒක පස්සේ සලකා බලන්න කියලා මන්ත්‍රීතුමා එළින් කියන සලකා බලන්න ලැජ්ජර දාන්න බෑ. ඒකට ස්වාමීන් වහන්සේ මාර්ගඵලයට ලැබෙන විශේෂ මොහොතක්ද නැත්නම් සංයෝජන ක්‍රමයෙන් නැතිවීමක්ද? ඒ කියන්නේ මේ මේකට කියන ඔය මේ මේකට ඉංග්‍රීසියෙන් කියන කතාවක් කියන්නේ බූරුවාගේ කොන්ට ගන්න අන්තිම පිටුරු ගහ කියන කතාව. බූරගිනේ උටුවා. උටුවේ කොන්ද උඩ පිටුරු ගොඩ ගන්න ගොඩ ගන්න යනකොට උටුවට දරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒකට උ කොන්ද ඇද කරලා පෙන්නනවා. ඉතින් තව පිටුරු ගහක් දාපු ගමන් කොන්ද කැඩෙනවා නම් ඒ අන්තිම කොන් පිටුරු ගහෙන් තමයි කොන්ද කඩලා තියෙන්නේ කියලා නඩුවක් දානවා. යුරුආගේ කොන්ද කඩන පිටුරු ගහ. ඉතින් මේකෙත් තහඬුනේ මාර්ග ඥාන කියන්නේ gediyak ද එක සැරේ වෙන එකක්ද නැත්නම් ලාවට ගිහිල්ලා වැටෙන එකක්ද කියලා මේ මොකද අපි තේරවාදී ප්‍රශ්නයක් තියෙනවා මේ නවලෝකෝත්තර ධර්ම කියනකොට සෝවාන් සකතුවාන් මාර්ගයේ ඵලය සකදාගාම මාර්ග ඵලය අනාගාම මාර්ග ඵලය සරහත් මාර්ග ඵලය සහ නිබ්බාණික වෙනම එකක් තියෙනවා නවලෝකෝත්තර ධර්ම වෙලා තියෙන්නේ සෝවාන් මාර්ග ඵලයෙන් එහාටත් එකක් තියෙනවා ඉතින් මේකට අටුවාචාර්ය වංශලා කියනවා මේ කෙලස් කපලා කපලා කපලා අරහත් මාර්ග ඥානෙ ඔක්කොම කැපුවාට පස්සේ බාල්දියක් හදලා බාල්දිය ගැල්වනයිස් කරනවා වගේ තවම එකක් යනවායි කියලා නිවන් දකිනවා. ඉතින් මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන එක හිතලා බලලා අපි ගන්න මේ මත වෙන පුළුවන් ප්‍රශ්නයක්. නමුත් ඒක අපි දැනගත්තත් නැතත් ඒක ධර්මතාවයක් තියෙනවා. ඒක මේ කොන්ද කන්න පිටුරු ගහ විශේෂ පිටුරු ගහද නැත්නම් සාමාන්‍ය පිටුරු ගහක්ම තමයි ඒකද කියන එක මාර්ග මේ නැත්නම් මාර්ග චිත්තක්ෂණ සහ ඵල චිත්තක්ෂණ අතර වෙනස. ඒ නැත්නම් කෙලෙස් කැපීම සහ නිවන කියන්නේ දෙක දෙකක්ද එකක්ද කියන්නේ. කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ මට බතකයි වාක්‍ය හතරක් පහක් පාවිච්චි කරා. මේ දෙකම එකයි කියන්නේ. කෙලෙස් කැපීම සහ නිවන එකයි. නමුත් මම දැක්කා මේ ළඟදී විකු බෝධිලින ආටිකල් එකක මේ දෙක දෙකක් වශයෙන් පිළිගන්න එක තමයි අපේ තේරවාද අටුවාව පිළිගන්නේ. කෙලස් කැපීම එක. ඊට පස්සේ ඒ මතින් තැම්පත් වෙන විශේෂ ගුණයක් තමයි නිවන කියන්නේ. නමුත් මේ දෙකෙන් එකක්වත් දැනගෙන හිටියන් නැති වුණා සිද්ධ වෙන්නේ ධර්මතාවය. ඒක නිසා අපි මේක ගැන මාංචන වැඩි අපිට තියෙන ලදලද අවස්ථාවේ පුළුවන් තරම් කෙලෙසයි කරන වැඩි අපේ වගකීමක් වෙනවා. අපි කළ යුතු අනුග්‍රහයක් වෙනවා. ඊට පස්සේ ඒක කොහොම වෙයිද කියන එකට බුදුහාමුදුරුවෝ කිටියෙන් පොතේ තියලා තියෙන්නේ මඩේ හැටගත්ත නිලුංගා ගහකින් නෙළුම් පොට්ටක් මතුවෙච්චාම ඒ නෙළුම් පොට්ටුවේ තියෙන මතු පිට හිස් භාවය නිසා ඒක පුළුවන් තරම් වතුර උඩට යනකම් ඇදෙන ගතිය. ඇදි ඇදි ඇදි ඇදි ඇදි ඇදි නැට්ට දික්කනවා වතුර කඩ දක්වා. ඒ වතුර කඩේ මතුනට පස්සේ කවදා හරි ඊට පායපු දාසේ පිපෙන. ඊට පායනකම් එහෙම තියෙනවා. ඉතින් නෙළුම් ගහට කරන්න පුළුවන් මතුකට ඇවිල්ලා තියාගෙන ඉන්න එක විතරයි. ඊට පායන එක නෙළුම් ගහෙන් පරිබාහිර දෙයක්. ඒක ආපු දවසේ හැබැයි මේක ලෑස්තිලා හිටියොත් පිපෙනවා. හැබැයි වතුරේ යට තියෙන තාක්කල් කොච්චර අවුව බෑවුවා පිපෙන්නේ. මොකද නෙළුංගා ලෑස්ති නැහැ තාම. ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ මඩේ මඩ බොහුරු ඇතිවෙච්ච නෙළුමින් ගත්ත ඕජාවෙන් විවිතුරු නෙළුම් පොට්ටුවක් හදලා අපි ඒක මතු කරලා තියන්න ඕනේ සූර්යාලෝකයට. එතකොට සූර්යයා ආවොත් ඒක නෙළුම් ගහෙන් පරිබාහිර ධර්මයක්. සූර්යාලෝකය කියන්නේ එතකොට පිපෙනවා. ඒකේ අනතුර තමයි වතුර යට තියෙන තාක්කල් ඉහළ තිබුණා පිපෙන්නේ. ඒ නිසා අපෙන් කළ යුතු කොටසක් තියෙනවා. ඒ අනුව විය යුතු කොටසකුත් තියෙනවා. විය යුතු කොටස පිළිබඳව අපි බෞද්ධ ඥානය හොඳයි. නමුත් ඒක අපේ පරිබාහිරේ අපේ පරිපාලනයේ පරිබාහිරයි. ඒ නිසා අපේ කොටස කරගෙන යන එකයි කරන්න තියෙන්නේ. මේක ඇත්තටම විග්‍රහ කරලා වචනෙන් කියන්න බෑ. නිවන් ලැබීම කියන්නේ වෙනම එකක් නැත්නම් ප්‍රතිපදා මාර්ගයේම තවත් එක චිත්තක්ෂණයක්. ඒක ඒක මේ මූලධර්මානුකූලව අඩු කරන්න යෑමෙන් වෙන්නේ අපි වැරදි උත්තරයක් දීලා ප්‍රශ්න වලට ලක් වෙන්න දෙන නිසා අපි ඒක මේ අපිට අදාළ නැහැ නැත්නම් අපිට ඒක දැනගත්තා කියලා එච්චර ප්‍රායෝගික වටිනාකමක් නැති නිසා අපි දැනගනිමු මේක ප්‍රශ්න නගන්න හේතුවක් නම් තියෙනවා නමුත් ඒක උත්තර වලින් දීලා බේරගන්න එකක් නෙමෙයි ගස්තු ස්වාමීන් වහන්සේ ආනාපානය කරගෙන යෑමේදී හුස්ම රැල්ල ඉතා සියුම් වූ විට නාසිකාග්‍රේදී සමහර විට එය පෙනහැල්ලක පමණ පෙනහැල්ලට වෙන්නේ. පමණක් සියුම දැනේ. නැවත උදරයේ මැද ඇතුලේ ඉතා සියුම දැනේ. සමහරට තම ශරීරය තුල නෝ පිටතින් දැනේ. මේ අවස්ථාව කුමක්ද කළ යුත්තේ කුමක්ද යටහත් ප්‍රශ්නාසනයි. ඒ මේක ඇත්තටම හුඟක් සම්බන්ධ කරන්න පුළුවන්. සරුවචනාංශයේ දේශනා කළා තියෙනවා යම් කිසි කෙනෙක් ආනාපානිය දැක්කා කිව්වනම් දැකිලා දැක්කයි කියලා අයිතිවාසිකම කියන්න නම් ඒකේ 11 ආකාරයක් තියෙනවා 11 ආකාරයෙන්ම දකින්නකම් අයිතිවාසිකම් කියන්න බෑ ඒ 11 ආකාරය කාලමානයේ දිගේ අතීත අනාගත වර්තමාන කියලා තුන් ආකාරයක් වෙනවා එතකොට ගොරෝසු සියුම් කියලා තව දෙකක් තියෙනවා දුර ළඟ කියලා තව දෙකක් තියෙනවා ඇතුළත පිටිත කියලා තව දෙකක් තියෙනවා මනාප සහ අමනාප කියලා තව දෙකක් තියෙනවා මෙතන 8යි අර 3යි 11ක් වෙනවා. ඉතින් ඒක නිසා ආනාපාන බලාගෙන යනකොට මෙතන කියන්නේ ගොරෝසු අවස්ථාව සහ සීම අවස්ථාව අතරදී සම්බන්ධතාවයේදී සමහර විටකය මේ නාස්කාග්‍ර බලන් හිටියට ලාන්තමට අපුව චලනයක් විදියක් කරනකොට දැනෙනවා. සමහරලාට උදරේ පිම්බීමක් කිලිමක් වගේ පිරිමැදිම වැටෙන්නේ නැහැ. නමුත් මෙතන මේ ලොකු වෙන උන්චන ඉස්සන පාත්‍රණ තියෙනවා. සමහරලාට මේ අන්දික වහගෙන අපි චිත්ත රූපකෙන ඉන්නේ මම කියන ඉරියව්ව ඇතුලේ ඒ ඔය ඉරියව්වේ බවුන්ඩරිස් කල්ලවල යනවා. එතකොට මේ ඇතුලේද වෙන්නේ පිටද වෙන්නේ කියලා හොයාගන්න බැරි වෙනවා. ඒ කියන්නේ මමයා කියලා ගත්ත සීමාව දිය වෙලා යනවා. දිය වෙලා ගියාම නිකන් ආනපාන පිට සිදු වෙනවා වගේ වෙනවා. සමහරලාට ඇතුළට ගිහලා මොලේ මැද සිද්ධිනවා වගේ ඒ වගේ ඩිස්ලොජ් විලක් වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය හිතෙන්නේ හැලුසිනේෂන් එකක් නැත්නම් මානසික විකාරයක් කියලා හිතනම සර්වචනාසේ සඳහන් කළා තියෙනවා ඇතුළත ළඟ සහ ඇතුළත සහ ළඟ සහ දුර ඇතුළත පිටත කියලා මේ පෙරලි වගේක් ඒ පෙරලි වලදී හිත වික්ෂිප්ත වෙන්නේ අඛණ්ඩ සතිය නැති කෙනා. අකන්න සතිය තිබුණ කෙනාට පේනවා මේක කොච්චර හොඳට බලන එකත් මේ වගේ පෙරලි වගේක්. මේ පෙරලි බුදුහාමතෝ අනුමතයි. නේද? ඇකිය යුතු දේවල්. ඒක මනසේ මනෝ විකාරයක්. ඒ නිසා වටපිට හිත දුවන්න දෙන තු හැප්පිට හැක් යන ආනාපානෙම දිගේ ගියොත් වෙනස නොදැක්ක පැතිකඩ දැක ගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම අජත්ත බහිත්ත වෙනස දුර්ලංග වගේ වෙනස මුල් මුල් ගොරෝසු වෙනස දැකලා විශ්වාසයෙන් වැඩ කරන භාවනා යෝගාවචර තමයි දකින්න හම්බෙන්නේ. අනික කටියට ඒවා දැක්කට උගක් වෙලා හිතෙන භාවනා වැරදිලා කියලා. එහෙම නැත්නම් මොන මනෝ විකාරයක් කියලා. එහෙම නැත්නම් මේ පිළියම්කල යුතු වැරද්දක් වෙලා තියෙනවා කියලා. වැරද්දක් නෙවෙයි. ආනාපානෙම මේ වගේ ආකාර 12ක් 11ක් පෙන්නලා දීලා තියෙනවා. ඒක තහවුරු කරන්න ඒක පිළිබඳ විශ්වාසය ඇති කරන සරුවචනාංශයේ රාහුල පුංචි කුමාරයාට කියනවා රාහුල ඔබ ජීවත් වෙද්දී ආනාපාන 11 පැතිකඩම දැකලා හිටියානම් මරණ චිත්තක්ෂණයේ අන්තිමට පිටවෙන ප්‍රස්වාසයත් සතියෙම පිට වෙන බවට මම සාතික වෙනවා. මරණ ජීවත් කල්ප වෙන්නේ හිට. ඒක නිසා ජීවත් වෙද්දී බාහිර දේවල් ගැන දේවල් හොයනට වෙලේ Tamangeම ආනාපානෙ තියෙන බුල හැම පැතිකඩක්ම ඒ තාම ගෞරවයෙන් හදාගන්න. සාමාන්‍ය එකක් දෙකක් තුනක් හතරක් ආධුනිකයට අහු වෙනවා. මේ භාවනාවම බහුලීගත කරනකොට තමයි ඒකේ මෙතෙක් නොදක්ක පැතිකඩ දකින්න හම්බෙන්නේ. ඊට පස්සේ ඒ පුද්ගලයා ඉවර කරන්න ඕනේ. මේකේ තියෙන හැම පැතිකඩක්ම දකින්න ඕනේ කියලා බලනකොට සමහර විටක ආනපනී හිතවිල්ලක් එක්ක හැප්පෙන වෙලාවක් එනවා. හිතවිල්ලක් කියලා කරදර කරනවා. හිතවිල්ල ළඟ සමීපව වෙන ආනාපානිය අසරණ පිටිපසට වෙලා. සමහරට ආනාපානේ ළඟ මුතුවට සමීප වෙනකොට හිතවිලි නැතුව නෙවෙයි කියලා පිටිපස්සෙන් හොල්මන් කරන වෙලාවක් එනවා. සමහරට ආනාපානේ ළඟ තියෙන පරිබාහිර ශබ්ද ඇහෙනවා. සමහරට පරිබාහිර ශබ්ද ඇවිල්ලා ආනාපානේ කඩාගෙන ආනාපාන තල්ලු කරනවා. මෙන්න මේ වගේ හැම බාධාවකදීම ආනාපානේ විශේෂ පැතිකඩක් බලන්න පුළුවන් බාධාවට වෛර කරන්න. මේක කරදරයක් අමලියක් කියලා බැලුවොත් කවදාකවත් ආනාපානේ පැතිකඩ බලන්න හම්බෙන්නේ. මේ හැම හැප්පිල්ලකදීම ආනපනිය නොදැක්ක පැතිකඩක් බලන්නේ ස්වර්ණමය අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා වැරද්දට වෛර කරන්න එපා. බාධාවට වෛර කරන්න එපා. එතකොට තමයි ආනපනිය රංගනීය දෙයක් ගන්න පුළුවන්. එයා රණ්ඩුවට දාන්න ඕන කවුරු හරි දෙයි. එතකොට තමයි හැම මේ ඒකගේ අංග පුලාවල් බලා ගන්න පුළුවන්. ඒ නිසා භාවනා කරන යෝගාවචරය මුලින් මුලින් සද්ද නැත්තනකට ගියාට හිතවිලි නොවේවා කියලා ප්‍රාර්ථනා කරාට වේදනාව නොවේවා කියලා ප්‍රාර්ථනා කරන පහු වෙන පහුවට හැම වේදනාවක්ම හැම සද්දයක්ම හැම හිතවිල්ලක්ම බලනවා ආනාපානත් එක්ක හප්පෙන් හැප්පෙන් ඇරලා මල්ල පොරේට දාපු දෙන්නෙක් වගේ දෙන්න රෙස්ලින් කරනකොට ආනාපානේ නොදැක්ක පැතිකඩවල් දක්වනවා. ඉතින් ඒක නිසා අන්තිමට වෙනකොට ඊශ්වර බාධා තිබුණු දේවල් සාධක බවටපත් වෙනවා ඉස්සරහට යන්නේ. එතකොට සැක සංකා දුරු වීම සහ මාර්ගය මාර්ගයේ තේරීම මේ අනුවම සිද්ධ වෙනවා. දුක පිළිබඳව වැඩි සමීප බවක් තියෙන. දුක කියන්නේ දුරුකල යුක්තක් නෙවෙයි අවබෝධ කළ යුක්තක්. දුක වුණත් රීසයිකල් කරන්න හිතනවා. ආව චක්‍රීකරණය කළ වැඩ ගන්න හැටි දන්නවා. ඉතින් ඒක නිසා හැඟීමක් ඇති කරගෙන යන්න ඕනේ. විශේෂ අවධානයකින් බැලුවේ නැත්නම් අපි කවදාකවත් මේ 11 පැතිකඩ දකින්නේ 11 පැතිකඩ දකින්නකම් අපි ආනාපානෙ දන්නවා කියලා කියන්නේ අයිතිවාසිකමක්. 11 පැතිකඩ කවදාකවත් ආනාපානෙ තනි කර ඉඳදී බලනවා. කවුරුත් තනිත් එක බලලා උඩරේට යනවා. ගැටුමක් ඇති වෙනවා. ගැටුමකින් තමයි පේන්නේ. ඒක නිසා අප කරා පැමිණෙන දුක ආනාපාන විවිධ පැතිකඩ උල්පාදක් කරන උල්පාදක් කරන අවස්ථාවක්. මේ අවස්ථාව කුමක්ද කල යුතු කුමක්ද කියනවනම් මේ මේ ආනාපානේ මම නොදැක්ක පැතිකඩයක් දකින්න මේ විදිහටම විශ්වාසයක් ඇති කරගෙන ආනාපාන ආනතර නොකර මම සද්ද වේදනා හිතුවිලි මොනවද වුණත් කම්මැලි වුණත් උනන්දු වුණත් ප්‍රකට වුණත් අප්‍රකට ආනාපානේ පාවා දෙන්නේ ආනාපානෙත් එක්ක මම සම්බන්ධීකරණය දිගට පවත්වනවා කියන හැඟීම ඇති කරගත්තොත් ඒ පුද්ගලයාට තේරෙන පටන් අර ගන්නවා මොන ඉරියව්වේ හිටියත් මොන දුකක් ආවත් මොන දෙයකට ආවත් හුස්ම මාව අමතක කරන්න දෝ සත්‍ය නම් ජීවිතේ ඕන දෙයකදී සතිය පිටවන්න පුළුවන් බව සත්‍යයි. ආනපනතක තියෙන ගණිත විද්‍යාවෙන් කල්. ඉස්සෙල්ලා සත්‍යයක් කියනකොට අපි ඒක කරදරයට නේ ගණන් ගන්නේ. දැන් බලනවා සද්ද අපමාන පණ තල්ලු කරලා සද්ද ඉස්සරහට එනවද ආනාපානේ බලවත් ඉඳගෙන සද්ද තල්ලු කරලා දානවා නැත්නම් ඉස්සර සද්දයක් කියන්නේ දුකක් කරදරයක් කියලා හිතන දැන් ඒක මේ ප්‍රයෝජනය ඒක දෙනවා අපිට ආනාපානේ නොදැක්ක ප්‍රතිකරක් බලන්න විචිත්‍රත්වයක් ඇති කරනවා හිතවිලි එනකොටත් හුඟව දෙනෙක් කන බින්ද ගන්නවා අයියෝ බාහන කරන්න බෑ හිතවිලි එනවා බෑ කිය. පහුවෙනකොට හිතවිලි තියෙද්දී ආනාපානේ කොහොමද නැති වෙච්ච ආනාපානේ කොහොමද කියලා බලන්න හිතවිලක් නැතුව බෑ. අපි ගලක් මතු කරන්නේ අඩේකුත් තෝනේ අලවංගුකුත් තෝනේ. ගලයක් කිස් ගලක් මතු කරනවා කියනකොට අඩේකුත් තෝනේ අලවංගු. අඩේට ගන්නේ සද්ද වේදනා හිතවිල්ල තමයි. සතිය තමයි අලවංගු. ඒකට ආනමන්නේ නැතිකට නැති පැතිකට මතු කරන්නේ. ඒ නිසා හැම බාධාවක්ම මෙතෙක් හිතියට වැඩිය භවනා දියුණු කරගන්න ප්‍රශ්න පත්‍රයක්. අභියෝගයක් පාඩපත්. හැබැයි මුලදි මේ තරම් දැඩිව ගන්න හොඳ නැහැ කියනවා. මුලදි සතිය පිටවගෙන ඉස්සරහට යනකොට යනකොට තමයි මේ හැම බාධාවක්ම කර්මානුරූපමයි අපිට ගහවට ගියට එන්නේ ඒක භාවනා පාඩම ඒ නැත්තම් මේ ලෙඩේ ටීගා තියෙන බෙහෙත් තුන්දු කසාය තුන්දු තම්බල බොන එක කි සයන්ස් එකට අර රිසර්ච් එකක් කරනවනේ මේ පිටින් ඒක ආහිර නැවතිලා ඒක දිහා බලන්නේ නේද ඒක කියන්නේ. ඒක රිසෙන්ට්මන්ට් එකේ කාර්ය පරිගයක් ඇතිවෙනවා. ඇත්තටම ඒක ඉස්සෙල්ලා අපි ගත්තොත් මේ නිදර්ශන සම්දයක් කියලා. අපි හොඳට සමාධි භාවනා එනකොට පාට දොක් කාලා සද්දයක් හරි අකුණක් ගන්නවා මොකක් හරි ස්වභාවික මනුෂ්‍යකයන් සද්දයක් හරි එනවා කියන්නේ. ඉතින් එනකොටම අපි අර තිබුණ එක තුන් ආකාරයෙන් කඩලා යන එකක් සත්‍ය නැති වුණා. අන්තිමේ සද්දයම අන්තික නැදකින් කියලා මිච්ඡර දුර ඇවිල්ලා නිමාඩ දානත් බහනා කරොත් මෙතෙන්ටත් ඇවිල්ලා කහිනවයි කියලා ඉතින් ඉතින් ඒකට වහ කණ්ඩ හිතෙනවා බලන්න මඟුලක් නැහැ කියලා. ඉතින් මේක ඇනලයිස් වෙන්නේ මොකද දැන් ඇනලයිස් කරන්න සතිය නැහැ. ඇනලයිස් කරනවා නම් අපිට කියන්නවා මේ වෙන්න ඉස්සෙල්ලා සතියේ හිටියේ. කිසි ප්‍රශ්නයක් නැහැ. සතියේ ඉඳන්දී අපේ පරිපාලනයෙන් තොරව චේතනාවකින් තොරව සද්දයක් හරි වේදනාවක් හරි ඉතිල බැලුමක විනාශ කරලා වීදුරු වලට ගලක් ගැහුවා. ගලක් ගහනත් එක්ක දැන් ඉන්නේ විසිරිට මනසකින්. ඒත් එක්කම මේ தત્ත්වය දැකක බලා ගන්න බැරි වෙන්නේ පටිඝානසී නිසා. මේක මේ ඉතින් ඒක කල්පනා වෙනවා. ඇත්තටම කල්පනා වෙනවා බාන මෙච්චර දුර ඇවිල්ලා මේ සැලසුම් කරන ඔක්කොමත් කරන ඉඳි කවුරු හරි එක්කෝ දුර හයියෙන් වහන එක්කෝ නැත්තම් සිරිදින වලක් දිගා යනවා. එහෙම නැත්තම් කහිනවා. ඉතින් ඒ වෙලාවට නිකන් පුදුම තරහක් නමුත් හොඳට ඇනලයිස් කරලා බලුවොත් සතියෙන් හොඳට හිටියානම් මේක දැනෙන්න විදියකුත් නැහැ, ඇහෙන්න විදියකුත් නැහැ. සතිය නැති දුර්ලභම තියලා තියෙන කයින විනියතේ නෙමෙයි මගේ තුල. ඒ නිසා අඩු ගන්න මේ මනුස්සයා මට සතිය නැහැ කියලාවත් දෙන්න චීන සතිය හයිය නැහැ කියලාවත් දෙන්නවනේ ඒක ගායකල කමන්නේ මම ඊගාවට මේ හිත නරක වුණොත් ආයෙ සතිය පිට ගන්න හම්බෙන්නේ නැහැ මම ඒක තිබුණා මම ආයෙ සතිය පිටනවා කියලා ගත්තොත් ඒ තේරෙනවා ඇත්තටම මේ කහින කැස්ස නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ පටිගයයි ප්‍රශ්නේ මේ කිඹුලා කනවා ඉවසන්න පුළුවන් කොහිල කටු වෙන එක තමයි ඉවසන්නේ. ඊට පස්සේ පට්ටිගයයි මෙතනම මොහා කිඩුව කියන එක දැක්කොත් ආනාපානේ ගත්ත සතියට වැඩිය උග්‍ර සතියක් එනවා. මොකද දැන් මේ සතිය ගන්න වංචක ධර්මයක් පාදක කරනවා. එහෙම නැත්නම් නාම ධර්මයක් පාදක කරනවා. එදාට අර කැපේ කරනට වඳින්නේ ඉන්නවා. අනේ මේ මනුස්සයා තමයි මට මේ ඔපචුනිටි එක දුන්නේ කියලා. එහෙම නැත්නම් නිස්සද්ද භාවනා කරන කෙනා සතිය විරති නානමයි. ඒක කිසිම ඩ්‍රමැටික් නෑ. ඒක ෆ්ලැට් රේට් එක කියන්නේ. සද්දයක් ඇවිල්ලා, පටිගයක් ඇවිල්ලා, පටිගේ දැකලා ආනි ආනාපානේ පිළියම් කරගත්තට පස්සේ එන ආනාපානේ සතිය බොහොම බලවත් සතියක්. ඒ සතිය කවදාකවත් එන්නේ ඩිස්ටර්බන්ස් එකක් නාන. ඒ නිසා ඒ පොතම පරිවර්තන කරපුවා දෙන්න මේ දවස්වල ඒක ඇල්ල මේ වෙබ්සයිට් එක තමයි උපමාවේ ඒක පරිවර්තන කරන සුබෝදාරන්නේ දවස්වල මට දුන්න ප්‍රූෆ් කියවන්නේ කියලා ඒ ස්වාමීන් වහන්සේට ඒ සත්‍ය පොත් කියවපු කෙනෙක් නෙමෙයි පිළිම භාවනා කරමු කෙනෙක් කියන්නේ මානසික සායුගේ වගේ කලවලේ පුදුම ආදර්ශවත් චරිතයක් බුදුම හාමුදුරුවෝ ඒ සංස් කියනවා කහිනකොට දැන් පොඩි සත්‍යයක් වෙනකොට කැඩෙන සතිය තමයි තේරුම් ගන්න කියලා කියන මට තියෙන සතිය කැස්තට කැඩෙන සතියක් කියලා හිතන්නේ. මගේ තියෙන සතිය දොර වයින්කොට කැඩෙන සතියක් කියලා හිතාගෙන ඉතින් මේක මෙහෙම වෙන්න හේතුව මගේ සතිය ශක්තිමත් නැති නිසානේ. ආය නිසා දැන් කැස්තට කැඩුනා. මම ආය සතිය පිටනවා කියලා දවසක් එයි කියලා කියනවා මේ විදිහට මේකට වෛර කරන්න තුව ආපහු ආනාපාන කියලා සතිය පිටවගත්තා. දැන් කහිනුව මට දැන් සද්දට බාධා වෙන්නේ නැහැ කියලා තැනට එනවා. අර වගේම සද්ද එනවා කැස්ස සද්ද එනවා ඒ වුණාට බාධා වෙන්නේ නැති දවසට ගියාම යාර පැහැදිලියම තීන්දුවට එන්නවා කහ කහින මිනිහා තමයි මම මෙතෙන්ද එන එකට මට පාර වෙන්නේ. දැන් මම කැස්සට කැඩෙන්නේ නැති බව දැනගත්ත එදා කැඩිච්ච හින්දා. ඉන්සයර සතුටක් පහළ වෙනවා දැන් තරහින් නැහැ. කැස්ස එනවා තරහින් නැහැ. ඒකට යා පටිඝානසත් අවබෝධ කරනවා. සද්දෙත් අවබෝධ කරනවා. එතකොට අර එදා කැවුම නිසා පිළිබඳව ස්තුතියක් විතර පහළ වෙනවා. වරහන් ඇතුළේ තියෙන හැබැයි ළඟට ගිහිල්ලා ස්තුති කරන තරම් තකතිරු වෙන්න එපා. හිතෙන් ස්තුති කරගෙන කරගෙන යන්න ඒ නිසා ආරම්භයේදී අපි සෑහෙන දුරට හැම දෙයකටම අපේ බුදුම ස්වාමීන් වහන්සේ කියන්නේ එළවලු ලපටි කාලේ ගැඩුවොත් ට්‍රාන්ස්පෝට් වලදී හැකෙන්න බොන්චි යනමනන් එන ලපටි වැඩිකම නිසා අවුවට වැටිච්ච ගමන් පොඩි ඉරක් නිකම හරියට සුවන හරියට මැචුරෝ වෙලා කැඩුවොත් ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක නැහැ. ට්‍රාන්ස්පෝර්ට් ඩැමේජස් හරි. ඒ අපේ සතිය ලපටින කොයි එකෙම ඉරිටේට්. සතිය යම් කිසි මට්ටමකට ආවට පස්සේ ඉරිටේට් නොවෙන එක තමයි සතිය බලය පෙන්නන්නේ. හැබැයි ඒක සංසන්දනය වෙන්න තියෙන ඉරිටේට් වෙච්ච වෙලාවේදී කේස් හිස්ටරිත් එක ගලපලා තමයි. එදාමම සැරෙනවා කියන එක අපි ගණන් ගන්න නැති වෙනවා ඒ ධර්මනසය නොකෑහක් තමයි. කැහැපෙන්න එක කේස් එකක් තියෙනවා. කේස් එක තියාන කරන යන දවසක් එනවා. කැස්සත් නොදැනෙන මට්ටම හැබැයි ඒක හොඳට හයිලයිට් වෙලා වෙනවා මොකද එදාමට තරහ ගියා. හැබැයි මම මොකක් අසිද්ධියක් කරගත්තේ නැහැ කේස් එකක් දාගත්ත නිසා කියලා ඒ මිනිස්යාට වාංගු වෙලා තමයි මේ ශක්තිය තේරුම් ගන්නේ. ඉතින් ඉස්සරහට යනකොට යනකොට යනකොට කුඩි ගහයට භාවනා කරන්න පුළුවන්, ගෙන්දගම් පොලේ භාවනා කරන්න පුළුවන් ඕන දැනක කරත හැකි. නමුත් එන්නේ අර වගේ හැප්පිලා හැප්පිලා හදලා තමයි. සක්මන් භාවනා කිරීමේ නිවැරදි පිළිවෙල. පළමුව වම දක්න වශයෙන් ටික වෙලාවකට පසු එසවීම ඉදිරියට යන තැබීම වශයෙන්ද වශයෙන් කිරීම පමණක්ද සෑම වේලෙම මෙනෙහි කිරීම කළ යුතු වන්නේද? ඔබ වහන්සේ ධර්ම බානා විශේෂඥ වශයෙන් හඳුනාගෙන තියෙනවා මට බල. පැහැදිලි පිළිවෙලින් පිළිවෙලින් කිරීමට ඔබ වහන්සේ අනුගමනය කරන හැටි පැහැදිලි කර දෙන්න මම. මේකේ ගුරුමහමතුරු ලස්සන කතාවක් කියනවා. ගුරුමහමතුරු බණ කියනකොට කියනවා මේ හරිද? ඕගොල්ලෝ මම කියන විදිහටම කරන්න ඕනේ. හැබැයි මම කරන විදිහ නම් කාටවත් කියන්න බෑ. ඒ හැමදෝ කරන හරියක් කරන්නේ බොරු. නිකුත් දායකයන් කියන්න උපදෙස් දෙනවා සිල් රකින්න ඕනේ දන් දෙන්න ඕනේ කියලා බෑම දාහන්තු කවදාකවත් සිල් රකින්නේ නැහැ ගාන දෙන්නෙම නැහැ. ඉතින් යාමට කියනවා දායකයන්ට මම කියන දේ හරියටම කරන්න ඕනේ. හැබැයි මම කරන දේ එහෙම කාටවත් කියන්නේ නැහැ. ඉතින් මම කරන විදිහට දක්මන් කරන්න ගත්තොත් එම ඔයගොල්ල මම ඇත්ලටික්ස් නෑ මම සක්මනේ කිසිම නෑ මට ඕන කරලා තියෙන ව්‍යායාම වේගෙන් සක්මන් නිසා මම කරන විදිහට මම එක්ස්පර්ට් කෙනෙක් කියලා කිව්වොත් එහෙම දැක්කොත් එහෙම ඔයගොල්ලෝ ගුටි කනවා ඊළඟ මම කරන දේවල් කරගත්තා. මේක දක්වන්න බලන්න. නමුත් උත්සාහ කළා තියෙනවා මේකේ ප්‍රශ්නේ මුල් කොටසේදී දන්න ටික ලේඛනගත කරන්න. මේකෙදි මම කියනවා පොදු ප්‍රශ්න දිහා බලලා සක්මන් භාවනාව කතා කරනකොට මේ විදිහට කිව්වොත් එහෙම නොමග යමක් වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද ඒකයි සක්මන් භාවනා පොත ලියනකොට මම මේක අතුල් කරන්න උත්සාහ කළා. සක්මන් භාවනා සමථ විදර්ශනා කරන දෙකොල්ලටම පොදු භාවනා ක්‍රමයක්. දෙකොල්ලටම පොදුවේ උපදෙස් දෙනකොට ආධුනිකෙක් ඇවිල්ලා මූලික උපදෙස් දෙනකොට ඒ දෙකටම දන්නේ නැහැ මෙයා සමථ කාර්ය විපස්සනා කාර්ය දන්නේ නැති නිසා කියන්නේ වම දක්න වශයෙන් ආධුනිකව සක්මන් කරනකොට ආනපන දෙක තැනක හිත ධානය ඇතුළෙන් පිටින් බලනවා සක්මන් වල මෙතන මම මෙතන ලඟම කියලා යනවා මෙන්න මේක කරගෙන යනකොට ඒ යෝගාවචරය දෙන කට උතර තියෙනවනේ භාවනා කරලා. භාවනා කරලා දෙන කට උතර වල එයාගේ වචන කියවෙනවා නම් ධාතු මනසිකාරයේ පැත්තට ආරාධනා කරතියි. හැපිම මට වැටෙනවා, විලිබෙදලා ඉදිරියට යනවා වැටෙනවා, උණුසුම සිසිලස වැටෙනවා කියලා. නම් ගුරුවරයා ගෙස් කරනවා. එයා සමතේට වැඩිය විපස්සනාට නැඹුරුවක් තියෙනවා. ඊට පස්සේ ඒකම එයා ලව්වා නැවත පරිශීලනය කරලා තමයි දුර ගෝලයට නොකිය හරි කන්ක්ලූෂන් එකට නම් මෙයාගේ ටෙන්ඩන්සි එක විපස්සනාට නම් විතර වම ඔසවනවා තමනා කියලා දෙකට කරලා බලන්න. එහෙම ටෙන්ඩන්සි එකක් නැත්නම් මුළු භාවනා ජීවිතේදීම වම දකුණ විතරමයි සමත වෙනවා. ඒ නිසා මේ වගේ ප්‍රශ්නකට යනකොට මේ ප්‍රශ්න වර්ණගිලා තියෙන්නේ විපස්සනාට බර වෙනවා. එනිසා පොදුවේ උත්තර දෙනකොට ප්‍රවේශම් වෙන්න ඕනේ. යෝගාවචරය සමත කරන කෙනෙක් එයාට මුළු ජීවිතේම වම දක්න ඇති. නමුත් යම් කෙනෙක් ධාතුමනසිකාර පැත්තට යන ගතිය තියෙනවා. එයාට කියනවා එක පියවර දෙකකට කරලා මෙනේ කරන්න එසවීමට. ඒක සාර්ථක වුණාට පස්සේ එසවීම යැවීම තැවීම කියලා තුනට කරලා මෙනේ කරන්න. එතකොට එක පියවර එක එක පියවර දෙකකට එක පියවර තුනකට කරලා මෙනේ කිරීම තමයි බුරුම ක්‍රමය. නමුත් විසුද්ධි මාර්ගයේ පියවර 6කට කරලා මෙනේ කරන්න එක තියෙනවා. ඒ මහසිකාඩෝ පොත පරිවර්තනය කරනකොට මම දැක්කා තුනකට කැඩීමේ සංසය සාධාරණීකරණය කරනවා තුනකට කඩලා ඔසවීමක් පාසා එළීමක් පාසා තැබීමක් පාසා සතිය පිටවන්න පුළුවන් තත්ත්වයට ආවනම් ඒ යෝගාවචරයගේ ඉති සෑහෙන එකලසක් අරමුණට බැස ගැනීමක් සිදු ඊට පස්සේ මේ ප්‍රශ්නයන අන්තිමට අහනවා එසවීම ඉදිරියට එන තැමීම වශයෙන් කිරීම පමණක්ද කියලා මම එහාට නැද්ද කියලා ප්‍රශ්නයක් යෝගාවචරය. එතකොට කියනවා ඔසවන්න හිතෙනවා ඔසවනවා යවන්න හිතෙනවා යවනවා තමන්න හිතෙන ගමනයි කියලා නාම ධර්මය අඳුරලා දෙන්නේ. රූප ධර්ම දිගේ 1 2 3 මට්ටම් ගියර් තුනකට කැඩුවට පස්සේ කියනවා එන ඔසවන්න හිතීම සහ එසවීම ක්‍රියා. යවන්න හිතීම සහ යැවීමේ ක්‍රියා සහ තමන්න හිතීම සහ යැවීමේ ක්‍රියා නැත්නම් එසවීමේ චේතනාව එසවීමේ ක්‍රියාව වශයෙන් එතකොට එක පියවරක් 6කට කැඩෙනවා. ඒ කියන්නේ ඉතින් තාමත් හුඟාත්ම සවිස්තර භාවනාවක්. ලොකු ස්වාමීන් වහන්සේ ආනපන සති දෙවෙනි කොටස ලියනකොට උන්වහන්සේ පියවර 6ට මෙනෙහි කරන්න කිව්වා. රූප ධර්මම 6ට. එල කිව්වා රූප ධර්ම වශයෙන් ඔසවනවා යවනවා තබනවා කිත්තන්න ගියාට පස්සේ යෝගාවචරය ඔසවනවා තබනවා තද කරනවායි කියලා එකට ගියාට පස්සේ Taman යන වේගෙ වැඩි නම් මෙනෙහි කරන වේගෙ වැඩි නම් වැනෙන්න පටන් ගන්නවා. බැලන්ස් එක නැතුව යනවා නිකන් විසි කරන්න පටන් ගන්නවා නිකන් බ්ලඩ් ප්‍රෙෂර් එක ඇවිල්ලා. ඇතුළත සක්මනේ ඉන්නවනම් පිටිය වදිනවා කියලා Tamanට බැලන්ස් කරගන්න බැරි. ඒ කියන්නේ පුරුදු වෙලා තියෙන දියුණු වෙන සමාජයේට දරා ගන්න බැරි තරම් වේගෙන් ගියර් මාරු වෙලා. එහෙමනම් කියනවා ආපහු එන්නේ කියලා ඔසුන යවන තබනවා. නැත්තම් ඔසුන තබනවා කියන තැන පස්සර ගන්න. ඒ කියන්නේ රිවර්ස් ගියර් එකට ගන්න කියලා. ඒක ලියලා හොඳට ඒක ආයශ්‍රයක් හිතට විශ්වාසය ඇති වුණා පස්සේ ඔසෝනා තබන ඔසෝන යවුනා තබන ඔසෝන යවුනා තබන තද කරන අන්නේම කරලා කියලා ඒ එහාට යන පියවරවල් කාලය අනුව නෙමෙයි තීන්දුවෙන්නේ තමන්ගේ වැඩෙන සති සමාධිය අනුවයි වෙනස් වෙන්නේ. ඒ නිසා ඒක සීරුවෙන් කරන්න ඕනේ. මහසි සායට මේ සංකීර්ණතාවට ගෙනියන්නේ නැතුව ඔසෝනාවන තබන කියන මට්ටමෙන් කෙලිම චේතනාවට දාන්න. ඉතින් ඒ ටික මම නැවතත් අවධානය කරලා කියනවා මේ විපස්සනා භාවනාව ගැන කතා කරනවා. සමත භාවනා කරන අයට පාවොක්සයිඩ් පොතේ සමත භාවනාට යන නිසා හැම වෙලාවෙම දිගටම රෙකමන්ඩ් කරන්නේ වම දක්න වශයෙන් පමණයි. ඊට අමතරව මේ සක්මන් භාවනාවේ ගුණාන සංස්කෘතික ප්‍රයත්නද අපි සාමාන්‍ය කඩේට යන ගමන් නාන්නට යන ගමන් දානසාරට යන ගමන් ගමන සක්මනක් කරගන්න. සාමාන්‍යව එතනදී හැම වෙලාවෙම කියනවා අනිවාර්යයෙන්ම වම දකුණු මට්ටමේ පමණක් නතර කරන්න කියලා වැඩි විස්තරයක් නැහැ. මම භාවනාදි කරනවා වගේ විස්තරවලට යන්න එපා. ලාවට ගොරෝසුට අල්ලගෙන යන්න. අනිත් වගේ විස්තර මේ සක්මන් භාවනා පොත්වල නම් ඇත්තට මේ අතනෑර වාක්‍ය දෙකක් දානවා. රචනයේ සම්පූර්ණ කිරීම සඳහා. නිරෝධ සත්‍ය ගැන වැටීම අඩු බැවින් එයද කියා දෙනු මැනවි. මේක කියලා දෙන්න බැරි එකක් තමයි නිරෝධ සත්‍ය කියන්නේ. වචන වලට දාන්න බෑ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය විතරයි වැඩ කරන්න පුළුවන්. කාය නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය දිනු කළ යුතු දේවල්. ඒ නිසා අපි ඔක්කොම ඉන්නේ බැරි තැන තමයි. නිසා අපි ඔක්කොම එකතු සාමික උත්සාහ කරනවා. අපිට කරන්න තියෙන කරන කරන යනකොට ඒක එයි. ඒක නිසා සෑහෙන ශබ්දාරක්. අදහිල්ලක් අවශ්‍ය වෙනවා. පොත්වල විනෝ සත්‍ය විස්තර කළ නැතුව නෙවෙයි. පොඩි කොටසක් විස්තර කරනවා කියන්නේ කියන්න බෑ කියන එක තමයි. නිරෝධ සත්‍ය කියන එක නිර්වචනය කරන්න අමාරු කියන තමයි කියන්නේ. ආනන්දන් සති භාවනා දිගටම කරගෙන ගොස් හුස්ම ගැනීම නොදැන්න අවස්ථාවේදී නාසිකාග්‍රේ දිහා බලමින් කොපමණ වෙලා සිටිය හැකි වේදයි නිකමට සිටී. එසේ සිටීම භාවනාවේ නිවන් මාර්ග ඉදිරියට ගමනට බාධාවත් ඇත්ත වශයෙන්ම හුස්ම ඉහළ පහළ ඒ අවස්ථාවේදී වැටෙන නමුත් භාවනා යෝගියාට ඒ අවස්ථාවේ ස්පර්ශ නොදැනීම පමණක් ද සිදුවන්නේ. ඒ එසේනම් මේක හේතු මන්දේ ප්‍රකා දෙන්නේ. මේක යම් විදියකට භවනා අධ්‍යක්ීමක් වචන වලට දාන කර උත්සාහයක්. නමුත් යම් යම් කරුණු හොඳ කරුණුත් ලේඛනගත වෙලා තියෙනවා. ඒ වගේම ඉස්මතු කරගන්න පුළුවන් අවස්ථාවක්. භවනාව නාස්කාග්‍රේ බලමින් හොඳට සංසුන් වෙන වේලාවකදී කෙනෙකුට හිතුනොත් මට මේ විදිහට කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියන එක ඒක නිකමට හිතේ කියලා මේක දාලා තියෙන්නේ එසේ සිටීම ඉදිරි ගමනට බාධාවක් කියලා. ඇත්තටම කමඨාන් සුද්ධ කරනකොට කරන්න හදන්නේ අන්නේ බය ඇරලා පුළුවන් තරම් හුස්මට වෙන්න ඇරලා ඒ දිහා බලන්න එක. ඒ බලන්නේ ඉන්නකොට කරන්නේක් නැහැ කෙරෙන්නක් විතරයි ඉතුරු වෙන්නේ. හුස්මත් ඇත්තෙත් නැති නැත්තෙත් නැති තත්වයකට පැත්තලා තියෙනවා. ඒ තත්වයේදී සෑහෙන වේලාවක් හිත හුරු කෙරුවේ නැත්තම් අපිට මේක විනිශ්චය කරගන්න බැරි වෙන නිසා කියනවා ලොකු සංසීන කාලය කියලා කියන්නේ. ඒක විනාඩි 5ක් ඉන්න පුළුවන් තත්වයකට ආවිලා තියෙනවා නම් විනාඩි 10ක් ඉන්න අදිෂ්ඨාන කරනවා. 10ක් ඉන්නවා නම් 15ක් ඉන්න අදිෂ්ඨාන කරලා මේක කොච්චර වෙලා ඔටෝ පයිලට් එකෙන් දාලා නිකම්ම යන්න අරලා බලන්න පුළුවන්. එතකොට තමයි මේක හුරු දෙයක් වඩපත් වෙන්නේ මට අමෝරාවෙන් නూరు දෙයක් නෙමෙයි හුරු දෙයක් වඩපත් වෙනවා තමයි ස්පාසුවක් එන්නේ ඊගා දැනට යන. ඒ නිසා මේක මාර්ගයට බාධාවක් නෙමෙයි ඒක මේ අපි සීසන් කරනවා කියලා කියන නැත්නම් සිද්ධි කර ගන්නවා. පුළුවන් තරම් සිද්ධි කරනවා ඊට පස්සේ කියනවා ඇත්ත වශයෙන්ම හුස්මියල් පහළ අවස්ථාවේ වැටෙන නමුත් භාවනා යෝගයට ඒ අවස්ථාවේ ස්පර්ශ නොදැනීම පමණක්ද සිදුවන්නේ මේක දැනගන්න පුළුවන් වෙන්නේ ඇත්ත නැත්ත භාවයේ අර නිශ්චල භාවයේ උඟාක් කළා හිටියොත්. ඒ මොකද නිශ්චල භාවයේ උඟාක් කළා එනකොට මේ තුලත් උෂ්ම තියෙන බව තේරෙන්න පටන් ලාවට තියෙන කලබලුමක් පේන්නේ. හොඳට හැප්පිට හැත්තියන බලාන හිටියොත් අච්චර ගොරෝසු නැති වුණාට ලාවට තේරෙනවා. ඒක හරියට නිකන් මේ තද බල තුවාලයක් තිබුණු තැනක දැන් ඒකේ මේ තුවාලේ සනීප වෙගෙන මෙලෙක් හැම ඇදීගෙන එනවා. ඒතර අත ගන්නකොට අනික් හැම වගේ නේ පොඩ්ඩක් අනික් හැමට වැඩි මේක සෙන්සිටිවිටි එක තියෙනවා. එතන තුවාලේ ආඩේ තියෙනවා තමයි. කැළල තියෙනවා. හැබැයි ඉස්සර වගේ නේ අත ගන්න. නමුත් ඒ යෝගාචර හොත මෙතනමයි තුවාල තුනේ මෙතන සනීප වුණා. තාම හැම assume බව තියෙන බව ඇටෙන්න පටන් ගන්නවා. අනිත් වගේ හුස්ම වැටෙන්නේ දවල්ට පායපු හඳව. රැහැට පාය වහඳ දිෂ්ට දෙනවා. දවල්ට පාය වහඳ එනම් පොල්ලොන් දෙයක් වගේ තියෙනවා. ඒක අල්ලගත්තොත් තියෙනවා හඳේ මොකක්වත් වෙනස් වෙලා නැහැ. සූර්යාලෝකයේ තීව්‍රභාවය අඩු වෙනකොට හඳ බබලනවා සූර්යභාවය තීව්‍රභාවය වැඩි වෙනවා හඳ නිලිනවා. අන්න ඒකක් වෙලා තියෙන කියලා හිත මෙහෙම සංසුන් වුණොත් තියෙන බව පේනවා. ඒතර තව ගැම්මක් නැහැ. තවත් පල්ලෙහාට බසන. ඉතින් තියෙනවා දැන් නම් නැහැ. නමුත් ටික වෙලා බලනකොට ඒකෙත් තියෙනවා. අන්නේ කරන සුද්ධ වෙවි සුද්ධ වෙවි යන පිළිදී. සාරස සම්මන් බාරනාවේ ඔස්තවනාගේ සම්මාතිය තුනක කඩන්න නැතුව එක දිගට මේ කකුල පටන් ගන්න රක්ත විකාරින්න කියන සංස්කෘතිය ඉගෙන කකුල පටන් ගන්න එක දිගටම ඒකට කියනවා සාමාන්‍යයෙන් දඟ බලනවා. මම ඔසවන යවසන කියන්නේ මුල, යවන කියන්නේ මැද, තබන කියන්නේ අග. ඒ නිසා ආනාපානියෝ, සක්මනියෝ, තරාවකෝ, ආසාවකෝ මුල මැද අග බලනවා කියලා කියන්නේ අච්චරම ටෙක්නිකල් ටර්ම්ස් යූස් කරන්නේ කොයි සිද්ධියකත් ඒකට ආවේනික හැට හටගන්නමක් කියනවා. ඒක අනික් සිද්ධිය වෙන් කරන මැද ස්ථිතියක් තියෙනවා. ඒක සිද්ධිය අභාගයක් තියෙනවා. මේ ලෝකේ ඒක තමයි සිද්ධිය කියලා කියන්නේ. සිද්ධියක තියෙන මූලික ලක්ෂණ තුනක් උපාදෝ පඤ්ඤායති, වායෝ පඤ්ඤායති, චිත්තස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඒක නිසා සිද්ධිය දකින්න නැතුවයි අපි සිද්ධිය දැක්කයි කියන්නේ අපි සාමාන්‍යයෙන් මැද කොටස විතරයි දකින්නේ. නමුත් භාවනා යෝගාවචර එහෙම කරන්නේ නැතුව සිද්ධිය පුතු කරලා ඒ සිද්ධියේ මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි කියලා බලන්න. කිසිලක රූප ධර්ම වල බලලා පුරුදු කරාට පස්සේ කේන්තියක් යනකොට ආසාවක් එනකොට බයක් ඇති වෙනකොට මේ සෑම දෙයකම මුලක් මැදක් අගක් ඒක මේ ඒක චතුරාර්ය සත්‍ය වගේ සත්‍ය ධර්මයක්. නැත්නම් සංස්කාර ලක්ෂණයක්. ඉතින් ඒක මට හොඳට හිතදුනේ ඒ මේ මට මතක නැහැ කියෝප එකක් අහප එකක්ද කියලා. ටීවී ස්ක්‍රීන් එකේ ප්‍රෝග්‍රෑම් එකක් නැතුව ඩොට් සටන වෙලා තියෙනවා. ත්‍රිවේ පුරාම කිසිම ස්පර්ශයක් නැතුව පරිපූර්ණද පුපුරවල තියෙනවා. ඒක බලාගෙනකොට ඒක ආයෙම මොකද වෙන්නේ? කොල්ලෙකුත් නැහැ, කෙල්ලෙකුත් නැහැ, නාටකමකුත් නැහැ, පික්චර් එකකුත් නැහැ. නිකන් තිත්තිතරනේ වැටෙන්නේ. කේපා වෙන එක තමයි වෙන්නේ. භාවනාදී තොතන චිත්තන තැන්න ආවට පස්සේ යෝගාවචරයට මේ ආශ්‍රව ප්‍රසවාස වෙන් කරගන්න බැරි වෙනකොට කම්මැලි වෙනවා. එහෙම කම්මැලි වෙන්නේ නැතුව භාවනා උනන්දු කරන්න නැත්නම් භාවනාව ඉදිරියට යන්න නම් කියනවා පුළුවන් නම් තෙලේ දිහා බලන්න එක ඩොට් එකට ફોකස් කරන්න කියලා. හැබැයි ફોකස් කරන්න ඉස්සෙල්ලා නැති වෙනවා. නමුත් එතනම තව එකක් එනවා. තියෙන ටික බැලුවොත් එන්නේ එන්නේ ඩොට් එක කෝටි ගණන් එන එකේ එකක් විතරක් අපේ හිතෙන් අයිසොලේට් කරගෙන හරියට බැලුවොත් අපිට නිගමන දෙකකට එන්න පුළුවන් බාධා කිසිම කෙනෙකුට අභියෝග කරන්න බෑ. කවදාකවත් එක ඩොට් එකක් තව ඩොට් එකක් එක්ක හැම්පෙන්නේ නෑ. ඒක දීයදී දාන්නේ. අපි කොච්චර මිනිස්සු ගැටුණත් ස්වභාව ධර්මයේ කිසිම ගැටුමක් නෑ කෝටි ගණන් එක වර්ධංගලක් ඇතුලේ හිටියට කවමදාකවත් ඩොට් එකක් ඩොට් එක හැපෙන්නේ දෙක හැම ඩොට් එකකම ඒකටම ආවේනික හටගන්නක් තියෙනවා. ඒක ආවයි කියලා පෙන්නලා ඒකටම ආවේනික නැතිවීමක් තියෙනවා. මේක තමයි ආනාපානෙ, මේක තමයි සක්මන, මේක ඕනම දෙයක ලෝකේ ගත්තොත් ආනාපානෙ තීදී සද්දයක් ආවයි කියලා කවදාකවත් ගැටුමක් නැහැ පටිගිය නැති හිතට. හිතේ පටිගිය තියෙනවා නම් හද්ද කරමියත් එකක් ගැටේ. හද්ද කෝකෙද? මේ අතර කවදාකවත් දැනෙන්නේ ධර්මතා. අපි තමයි මේකට මේ සද්දේ හොඳ නෑ ආනාපාන හොඳයි මම හොඳ වෙනුවෙන් සටන් කරගෙන මේක ධාර්මික වැඩ කරන ඉඳලා සද්ද කරපිට මරන්න. ඔන්න අපේ කැකිලි තියෙනවා. ඒක එන්නේ හේතුව පටිඝානුසය. ඒ පටිඝානුසය අනුකල අයින් කළා දැම්මොත් ටික දෙකක් මතු වෙනවා මේ සද්ද ටිකක් වෙනවා මේ ආලෝක මේ ආනාපාන ටිකක් වෙනවා කාම දක්වා ගැටෙනවා. අපිට ඒ වගේම ශබ්ද චිතෙන් අයින් කරලා ආනාපාන චිත බලන්න පුළුවන් ආනාපාන චිත අයින් කරලා ශබ්ද චිත බලන්න. මේ දේ දැක්කට පස්සේ අපිට තේරෙනවා වෙස්ටර්න් කෙනෙක් කියලා තිබුණා කවදාකවත් ශබ්දයක් අපිට කරදර කරන්නේ අපි ශබ්දයට කරදර කරන්නේ. ඒක ඉන්නේ යන්න. අපි ඒකත් එක්ක හැප්පිලා ඔබ ගෑනු ශබ්දයක් මේක පිළිමි ශබ්දයක් මේක අර කයි මේක ලේබල් එකක් ගහලා ඉතින් යනවා. ඒ නිසා මේ ඕනම සිද්ධියක උපාදිත විභංග තියෙන සිද්ධි දෙකක් අතර ස්වභාවයේ කර්තාක ගැටුමක්. ඒ ධර්මතා. ඒ වගේම බලන මිනිහෙක් නැත්තම් ඒ ගැටුමකුත් නැහැ. බලන මිනිහෙක් හිතුවොත් තමයි ගැටුම. ඒසන් ගැටුම තියෙන ඇත්තටම බලන තුරු විතරයි. සිද්ධිය නෑ. ඒසන් සිද්ධිය බලන්න ඕනේ ඇස් නැති කෙනෙක් වගේ. අසත්‍ය අන්දේකසේ බලනවා කියලා කියන්නේ සිද්ධිය ඇතුළේ ගැටුමට පොර දෙන්නේ නැහැ. චේතනා බහර කරන්නේ නිකන් අන්ධෙක් වගේ බලන්නේ. මොනවාරි ඇහුනට සාධාන සාධාන හරි වැරදි බෙදිලා සංඥා ගැනීමක් නෑ. ඔය ඇහිලා නතර වෙනවා. වෙන shift එන්නේ ඔන්න ඔය කියන දෙයක් දිහා බලන ප්‍රතික්‍රියා නොකර සිටීමේ හැකියාව ඇති සතාට තමයි මනුස්සයෙක්. මනුස්ස ඔක්කොටම නෑ. නමුත් මනුස්ස උපත්තියම හම්බෙන පොටෙන්ෂල් එකක් තමයි තිරසනෙකුට නැති ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන් ට්‍රේන් කරලා. ඒකයි ප්‍රතිපදාව කියන්නේ. ඒකනේ අපේ ක්‍රේන් කරපු නැති මනස වහා ප්‍රතික්‍රියා කරන තරම් පුතක් කරනවා. නයාචුණා. එන්ද තිස්සල අපි විනිශ්චය කළේ කරා. හොඳට ලෑස්තිලා හිටියොත් වෙනවා විනිශ්චය වෙන ගතිය කෘතිම දෙයක්, අනුශේ ධර්මයක්, පංචනික ධර්මයක්, ෂටමායාවී ගතියක්. මමයින්ට්‍රින් පැනන විදිහට ප්‍රතික්‍රියාව අල්ලන්න පුළුවන් නම් මම අහුවෙනවා. අනුශේ අහුවෙනවා. පංචනික ධර්ම අහුවෙනවා. නිසා ප්‍රතික්‍රියාව අල්ලන්න බහ. ඉන්නවයි කියන එක පොලිස් ඇඳුමෙන් ඉඳලා කරන්න බෑ. සිවිල් ඇඳුමෙන් ඉඳලා ඔත්තු බැලලා අල්ලන්න. පොලිස් ඇඳුම තිබ්බ ගමන් සිද්ධිය විස්තර වෙනස් වෙනවා. එදාට අපි ඉන්නෝනේ රහස්සුත්තු සේවියා. යුනිෆෝම් එකෙන් ගන්න ඉඳලා අල්ලන්න. සිද්ධිය වෙන්නදරලා නිකන් ස්පයි කරන්න. ඒක නිසා කියනවා සත්‍යයට අර්ථකථන නැතිනම් සත්‍යය Taman දිහා බලන්නේ අනුන් බලනවා. පරතෝ සංකල්පෙන් බලන්න. අනුන්ගේ දෙයක් බලන්න. ඒක අමාරුයි. ඒ මොකද ඒ තරම් අපි එකට මේ දකින්න දේ මමයි මම දැක්මයි නැත්තම් තියෙන දේ බේන බේන දේ තියෙනවා කියන මායාවේ අපි ඉන්නේ. ඒ නිසා අපි මේ දේත් එක අයිතිවාසිකම් කියන්නේ නිසා හරි අමාරුයි දැකපු දේ ඩිස්ක්ලේම් කරන්න. දැකලා ඩිස්ක්ලේම් කරන්න. මේක මම නෙවෙයි මගේ නෙවෙයි නැත්තම් අනුන්ගේ දෙයක් දැක්කා වගේ අන්ධයෙක් යමක් දැක්කා වගේ නිකන් කියනවා අන්ධයා දැකපු නෑ බීර දැකපු හීනයක් වගේ වෙන්නත් බීර හීන දැක්කද කියන්නේ දෙන්නේ ඔගේ අපි දකින්න දේ බීර දැකපු හීනයක් කරගත්තොත් කවදාකවත් අපෙන් ගැටුමක් එන්නේ මොකද මේ සිද්ධිය ඇත්තටම හොඳ නරක නෑ මේ අපි ඒකට දාන හොඳ නරකෙන් තමයි ගැටුම තියෙන්නේ ඒ කියන්නේ මුලමඳක බලන විදිහට යනවා මුලමඟ බන් කියන්නේ නිකන් ගොඩේ තාලෙට. ටෙක්නිකල් ඔසවනවා යවනවා තමයි කියන ටෙක්නිකල් ටර්ම්ස් නෑ. කියවලේ පුළුවන් නම් මේ මුල මේ මැද මේ අග කියලා බලන්න. අරකම තමයි වෙන නමකින් කරන්නේ. ඇත්තම කරන්න බෑ. ඉතින් එක කැඩිල්ලක් මේකේ නෑ. ඉතින්නේ මේක හරිය වෙනස් වෙන එකක්. ඉතින් අපි ලේබල් එකෙන් තමයි කරන්නේ නැත්නම් ස්වභාවය නෑ. ඔසවනවා එහෙම කවදාකවත් සම්දිස්ථාන නැහැ මේක. මේක එක දිගට යන වැඩක් කියලා. ලේබල් කරන්නේ අවබෝධය කිරීමේ පහසුව සඳහා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපිට පෙන්වන CD සැටිය කොපීස් ලබා කරුණා කර අපිට ලබා ගත හැකිද? ශරීරය අනිත්‍යතාවයේ තීරුම් ගන්නේ මහත් පිටුවලක් ඇයි හිතුවේ. මේක ඇත්තටම ඔතෙන්ටිටි එක තියෙන මේක. හරි ගණන් CD එක. ඒ නිසා මම ප්‍රවේශාංගනක CD කොපි නොකරනවා. මොකද ඒක මේ එක්සිබිෂන් එක පෙන්වන කට්ටිය the body කියලා ගහන කම්පියුටර් එකේ එතකොට එනවා ඊට පස්සේ ඕඩර් කරනවා. එක්සිබිෂන් එකේ නම the body කියන එක. ඒ ක්ලිප්ස් කීපයක් තියෙනවා පොඩි පොඩි ඒවා. මම ඇත්තටම අයක තියෙනවා ඒ ගුන්ට කියන එක කරලා තියෙනවා තමයි ප්ලාස්ටිනේෂන් හොයාගෙන තියෙන්නේ. ඒක හරි හරි වටිනවා. මම තියෙන තව CD එකක් මෙඩිකල් ස්ටුඩන්ට්ස්ට ගහපු එකක්. ස්ටුඩන්ට්ස්ලා ළඟ තියාන කැමරා 7-8ක් තියාගෙන ගුන්ටයි ප්‍රොෆෙසර් කෙනෙකු ඇවිල්ලා කපලා පෙන්වන ඩෙඩ් බොඩි එක. නමුත් මං කියු විදිහට ඒකේ නිර්වත් කාන්තාවක් ගෙන්නලා කාන්තාවගේ ඇඟේ ඇඳලා පෙන්නනවා ඉඳුරන් පිටලා තියෙන හැටි. එතකොට ඒක අර සබාවකට නිර්වත් කාන්තාවක් ගෙන්නන එක මේ වගේ තැනක පෙන්වීමේදී මම පැකිලෙනවා. පිටිම කෙනෙකු ගෑනකෝ ගෙන්නලා කුටිම රීප්‍රොඩක්ෂන් එකේ කොපියුලේෂන් පේනවා. පබ්ලික් කම්බිනේටි පේනවා. ඉතින් ඒක ටෙක්නිකලි නම් හරිම ඇඩ්වාන්ස්. ඒ වුණාට අපි අර අපි ඉන්න කල්චර් එකේදී අමාරු ඒක කරන්නේ නැත්නම් ඒ ඒකෙදි ප්‍රශ්න අහනවා. හොඳ ලයිව් යන්නේ මේක හැදලා තියෙන ඊට පස්සේ මේක මම ඉතින් ගිහි බයක් නැතුව වෙන්න මොකද මේක මුළු ෆැමිලි එකට බලන්න පුළුවන් නිසා ඒ මම ඊට පස්සේ යන යන හැම තැනකදීම මේ වීඩියෝ විකුණන තැන් වලට හාමුදුරුවෝ කෙනෙක් යනවා කියවම හරි සෞත්ව වෙනවා නමුත් මම ගිහිල්ලා බැලුවා මේ ගුන්ට් එකේ මේවා තියෙනවා කියලා. තාම මට අම්බුනේ. දෙකම ගත්තේ එකක් නම් ආමුදු කෙනෙක් මට පූජා කරා අනිත් එක මේ Yahoo වලින් හරි කොහමරි ඉන්ටර්නෙට් එකෙන් ඕඩර් කරලා තමයි අරගත්තේ. ඉතින් මම මේක දැන් දුර්වල වෙලා තියෙන නිසා මම ආයෙකක් ඕඩර් කරා කැනඩා වලින්. ඉතින් කාටද අවශ්‍ය නම් මගේ ඊමේල් එකට යන්න මම ඒ ආරම්භණීය කනාව කන්ටැක්ට් කරන්න. මෙයාත් මේ මේ ලංකාවෙන් ගිහ භාවනා කරන එක නේ. එයා කරන්නේ අර වෙබ්සයිට් එක හරන් දෙන එක තමයි. ගරු ස්වාමීන් වහන්සේ අවිද්‍යාව පැහැදිලි කර දෙන මෙන්න ඔබ වහන්සේගෙන් කාරණික ඉලාසිත. කන්නාලේ ඉස්සර කෑම කියලා මම ඉලක් කිව්වා. ඒක අහු වෙන හැබැයි කොහොමද මේ ධර්ම දේශනාවේ ගිය පාරක පටන් ගත්තේ අවිද්‍යාව ඉඳලා අසත්පුරුෂ සංසේවනයේ දක්වා දැන් එක පටන් ගන්න සපෘද සංසේවනයේ ඉඳලා විඥා විමුක්තිය දක්වා. ඒ ඉස්සලා එක දේ අකුලගෙන ඇවිල්ලා දැන් දිගාරිනේක තියෙන්නේ. ඒ තමයි තුනා දේශනාවේ නම වෙනි දහන දේශනාවට යනකොට විඥා විඥා කියන එක අපිට නිර්වචනය කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් දීපාර ජනවාරි පෙබරවාරි 10 ඉඳලා 20 දක්වා කරපු ටිකට් එකේ 10 11 ටොක්ස් දෙක අහන්න ඒකෙදී අවිද්‍යාව තමයි පටන් අරගත්තේ ඒක මේ සෑහෙන නිර්වචනයක් ගියා මේකෙත් මම හිතන්නේ 9 10 ටොක්ස් වල එනකොට මේක බලාපොරොත්තු වෙන්න අනිවාර්යයෙන්ම ධර්ම දේශනාවෙන් මේ මාතෘකාවක් වෙන විද්‍යාව විද්‍යාව කියන්නේ. දැන් දැන් නම් අපේ වෙලාව හරි මේ දෙකමාරයි වෙලාව කෙසේ නමුත් මම හිතනවා වෙන අන්තරමස් it also නම් but he will like his sister. ඔය දැන් ඇත්තටම අර ඒ 10 20 කරපු ටෝක් ටික තාම සුද්ධ කරගෙන නැහැ. ඒ සුද්ධ කෙරුවට පස්සේ ආත්ම තමයි ඒක මොකද අප්ලෝඩ් කරන්නේ. ඉතින් මේල් ලිස්ට් එකට ගියොත් අරගේ මේල් ලිස්ට් එකට ගියොත් ඕන කෙනෙකුට අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ නිසා මේ කැමතිනම් මේ මේල් ලිස්ට් එකට යන්න ඒ මාතට සම්බන්ධ වෙන්න ඉතින් අපිට දැන් තියෙන්නේ මෙතන ඉල්ලා තුන විතර වෙනකන් ටී බ්‍රේක් එක තුනේ ඉඳලා හතර වෙනකන් සක්මන සක්මනින් පස්සේ අපි හතරට මෙතන නැවත රැස් වෙනවා පරියන්ක සඳහා. ඉතින් මම මේ තාම බලන් ඉන්නවා කවුරුහත් සක්කම් කරනවා පෙන්න. උඩට ගිහලා සක්මන් කරනවා. ඒක නම් මට ගොඩක් සතුටුයි මොකද ඕක මේ ওই දිශලාගේ විකෘති ලාභ කට්ටිය ලව්වා වැලියක් දෙවිම. වැලියක් දෙලා එතන ගියාම ඇත්තටම මේිට වගේ මේක ගම නම් ඒක ආරණ්‍ය වගේ හරි මේකක් තියෙනවා. ඉතින් මම හිතුවේ ඇත්තටම එතන මේ ෂෙඩ් එකක් හරි ගසලා දෙන්න වැස්ස වෙලාවක ඉන්න නමුත් පොඩි ප්‍රශ්නයක් වෙලා අපේ කරගන්න බැරි වුණා. මම තාමත්ම වුණා කියලා දැන් ඉන්නේ අපි තුන්වෙනි දවසේ සක්මන අනිවාර්යයෙන් මේ වෙලාව කරන්නේ. ඒ වගේම මේ සිමෙන්ති පොළවේ සක්මන හරියම කෘත්‍රිමයි. ඒ ටිකක් හරි හොඳයි මේ ලනුපැදුර නිසා හොඳම අපුංගක් මහන්සිලා හැදියේ සක්මන් ටික මොකද ඒක නැතුව නම් නිකන් සුදු පාන් පෙත්තක් කනවා වගේ චීස් බටර් නැතුව. චීස් බටර් වගේ තමයි දක්මන. ඒක කර්මා කරලා කියලා හොඳට දක්මන් කරනවා මම දන්නවා ෂුවර් එතකොට ඇවිල්ලා බාඩි වෙච්චාම ලොකු මේ වෙනසක් ඇති වෙන නිසා මේකේ නැති උනත් කමන්නේ උඩේ පැට ගිහිල්ලා පුළුවන් තරම් සක්මන පාවිච්චි කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. එහෙනම් අපි මෙතනින් අපේ සතිවාරය සමාප්ත කරනවා. තෙරුවන් සරණයි.